දැයි ශිළු දිනාටම තෙරුවන් සරණයි අපි අදත් අපේ වැඩමුළුවේ අවසාන දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් අවසාන සැසිවාරයට වෙමිලා තියෙන්නේ ඒ නිසා අපි පටන් අරගන්නම සැසිවාරයේ ආරම්භක සැසිවාරයේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ඒ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අපි මයික්‍රොෆෝනේ බාර දෙනවා වැඩමුළු සංවිධානයේට වැඩමුළුවේ නිමාව සටහන් කරන විදියට ඉතින් ඒ සිවාරේ මුල් කොටසේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අපි මල්ලිකාටම තමයි ආරාධනා කරන්නේ. මේ ශාපී ආරාධනා කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිවාරයට ආරම්භය ලැබලා දෙන විදිය. ආදරය සම්මාස අපිට ඉංග්‍රීසි ප්‍රශ්න එකතු සිංහල ප්‍රශ්න පහකුත් ලැබෙනවා. මම ඉංග්‍රීසි ප්‍රශ්න වලින් පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ over 20 years back when I first started meditation, I used to regularly experience feelings of extreme happiness, ecstasy, like goosebumps, etc. Gradually over time, such experiences ceased. Now for, for years, I have not experienced anything of that sort. Now I find my breath slows down and I experience a kind of peace. I don't understand the reason for the change. I just hang on. Come what may. Would you be able to shed some light on this change, reversal? So even that uh, the pleasure, the oceanic feeling you feel is changing. So whenever you meet up with that kind of a thing, you wish to have that continuously without cessation. But it is not the case. Whenever you experience first piti and pasadi, uh, sukha and pasadi. The, that piti, that rapture is maturing and going to the peace. So our mind is always happy with the early part of it wave and when it is maturing and going to the peaceful situation, eh, we misunderstand or misinterpreting maybe something wrong. That is why that peak happiness is reducing. So whatever the happiness, whenever you are going to face it again and again, definitely it is reducing. I think married people very well knows about that. බඳපොළට තියෙන ප්‍රේමේ පහු වෙනකොට නැත්තේ ඔය කියන තරම් බඳිනකන් තියෙන මේක බැඳලා පස්සේ නැහැ. ඒක it's a system in the whole world. But the thing is, we feel when if I this, uh, divorce and marry another woman, again it will come like. Yes, It is coming like a hiatus, but not like the first one. And when it is going to happen, again saw, ceases off. And if you marry another woman, again a little peak. So exactly the same in the Anapanasatva also. So when that it is flattening off, tapering off, and dwindling, that's the point we start to give wrong interpretation. That's why the singing bowl. We are asking you to at the beginning, ball is going to give a very high pitch wave and when it ceases to exist, it becomes mystical. You lose us, Your tastes reduces. And at last you say that either the wave was angry with me or I am poor in mindfulness or my faith is not there. So you, the foolish attribution you give. But it is the nature reduces. So uh, we wanted to repeat the same hiatus of that peak experience. That's why we are searching all the time, thinking that the disappearance is a mistake of me. Disappearance is the inferiority of me. Disappearance of the bad quality of me. So that is the way we attribute to ourselves. But uh, first impression the second, third, fourth impression reducing. And the good part of it is, if you are met up with a nightmare, and it is it's almost killing you, when you met up with the second time, third time, fourth time, fifth time, the pitch is reducing. Even the sexual feeling, even the hate, anything, let it happen again and again. <coughs> So it's an impact, it's a uh, inflicting nature is reducing. So that is why we are always changing the object instead of letting it happen again and again. So in meditation we call anupassana. Let that any worst thing to happen again and again, everything come to the center and then equilibrium, good or bad. So when it comes to the center, it is appear like disappearing. No, it is not disappearing. Your attention is misdirected and your mind find very difficult to keep relationship with the, when it is come to the equilibrium. It appears like nothing. Again, mind wish to go to the, the extremes, antadika. So this is quite natural thing. And if you are theoretically thorough, you can go prepare. But even then you are little disheartened. But that's the truth. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා. It is not the mistake of the kukula. It is not the mistake of your eye. That is what happens. So accept it. දැන් ස්වාමීන් වහන්සේ මගේ සමහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. පළමු දින හත දක්වාම පොඩි සතිය පවත්වා භාවනාවට පෙරෙන්නේ. ආනාපාන භාවනාව මුලින් කරගෙන කරන ආනාපානයේ ජීවිතය පසු කිසිවක් නොදැනෙන අවස්ථාවක පැමිණියේ. ඒ එසේම පවත්වාගෙන ගියේ. සක්මන් භාවනාවේ හොඳ සතියේ කරේ. හරියට භාවනාවට සක්මන බොහෝ ප්‍රයෝගී විය. ඊයේ සහ පෙරේදා අවස්ථාවේ සක්මන් භාවනාවේදී ද්වේෂ සිතිවිලි දරාගෙන ආවේ. කලින් නැවත සතිය උපදවා සක්මන කළේ. ඊයේ සංග්‍රහයේදී වසර 13කට පසු විශාල ලෙස ද්වේෂ සිතිවිලි දරාගෙන ආවේ. ඒ නිසා ධර්ම ලෙස ඉස්මතු විය. මෛත්‍රිය වඩා අමාරුවෙන් දැක්පත් කර ගන්න. මෙසේ එසේ ද්වේෂය එම පහ එම පහදා දෙද ලෙසද ඉල්ලමි. අයිතෙන් අන්තිම වාක්‍යය මෛත්‍රිය වඩා අමාරුවෙන් දැක්පත් කර ගන්න. එසේ ද්වේෂය එම එම පහදා දෙන දෙන ලෙස ඉල්ලමි. ධාත්ම අතින් පසුව කායයන්දී එසේ ඉස්මතු විය. මෛත්‍රිය වඩා මේ යටපත් කර ගතිමි. පහදා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස සැපදී උසාවියේ සැදීම නොකරන්නේ නම් මැනවි. ඔක්කොම හරි ඉස්සලා කියපේ ගමයි රිපීට් කරන්නේ. ඕක නැවත නැවත එන්නේ ඇරියා නම් ඔකේ තියෙන ඉම්පැක්ට් එක නැති වෙනවා. ඇයි එන්නේ කියලා අහන්න ගියොත් අපි ඕකට ආරාධනා කරා වෙනවා. ද්වේෂය හෝ රාගය හෝ අරිසල කෙපිදට ප්‍රීතිය හෝ නැවත නැවතනට එනකොට එනකොට මතුවෙන ප්‍රදේශේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඒක natural wave එකක්. ඉතින් මේ මේ රාගය මේක ඔය තියෙන ද්වේෂය පුළුවන් තරම් කවුරුත් නැතිලා වෙන්න අරින්න. ඒක හිතියොත් අපි ඒක ට්‍රාන්ස්ෆර්ස් කරන්නේ. ඒකට එන්න අරින්න පුළුවන් තරම්. මරණ මොහොතේ આવත් මොනව කරන්නේ? වයසට ගියාට පස්සේ આવත් මොනව කරන්නේ? වේදනාවක ඉන්න වෙලාවක આવත් මොනව කරන්නේ? අපි පිස්සු වැටලා ඉන්නේ ඒක. දැන් කියන්න ඕනේ වරෙන් එන්න තියෙන දෙයක් වරෙන් මම බොහෝම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇතුව ඉන්නේ එන දෙයක් එන්නේ කියලා. ඒ වෙලාවට අපි ඒවට ආරාධනා කරනවා. ඒකට එන්නේ නැහැ. ඒ නිසා අපි හිතා ගන්න බැරි විදිහට පුදුමාකාර මේ භාවනා ජීවිතයේදී අධික රාග, අධික ද්වේෂ, අධික ශ්‍රද්ධා, අධික වීර්ය ඒව එක එක එක එක ඇවිල්ලා සෙල්ලම් කරලා යනවා. හැබැයි ඒවට වැඩි කල් අවශ්‍ය නැහැ තනියම ආවොත්. ඔක්කොම එකලස් වුණාට පස්සේ තමයි මේ සද්ධා විදිය සත්‍ය සමාධි ප්‍රඥා ඔක්කොම එකතු වුණාම ඒක රස වෙනවා. ඒ වගේම මේ කෙලෙස් උනත් ඒවා එකින් එකින් කන්ඩිෂන් වුණාට පස්සේ තමයි අපිට පාලනය කරගන්න බැරි වෙන්නේ. ඉතින් අපි දන්නවනම් මේ ඇවිල්ලා තියෙන ද්වේෂය කියලා. ඒක බේස් එක පේන්නේ නැත්නම් හොඳට හිතා ගන්න කියනවා. මේ අතීත කර්මයක් ගෙවෙනවා. දැන් ඔකට තරහ වුණොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා පාවොක්සයිඩ් කියනවා ද්වේෂය ආවා පරිසරය බලන ඇත්තටම කවුරු ඇත්තටම ගහලාද? ඇත්තටමයි ඉතින් බලනකොට පේන දෙයක් නැත්නම් කර්මච චිච්ඡද උත්ජ කර්මච නැතුව චිත්ත උත්ජ ආහාර වල දාලා බලන්න කියලා. දානකොට පේන ප්‍රොක්සිමේට් ෆැක්ටර් එකක් හසන කන නැත්නම් කර්ම ශක්තිය. ඉතින් ඒක කරදර නැත්නම් මේ ඇවිල්ලා ගෙවිලා යන්නේ ඒක කොච්චර වටිනවද? අපි ආය කොමිට් වෙන්නේ අපි කාටවත් බැනලා ගහලා මොනවක්වත් කරන්නේ අන්නේ විදිහට කර්ම ජීවන එක කර්මක්ෂය කියලා ඒ දේවදහ සූත්‍රයේදී නිගණ්ඨනාත පුත්තේ ගෝලියෝ ටික කරනවා. ඒගොල්ලෝ කරනවා පට්ට අවුවේ වටේට ගිනි ගොඩවල් හතරක් ගහගෙන උඩින් අවුව රත් වෙච්ච වෙලාවේ මැද ඉඳගෙන තවනවා. මේ කර්ම ගෙවෙන්න මම තරහ වෙන්නේ නැහැ. මම්මයි රත් වෙන්නේ කර්ම ගෙවෙන්නේ. ඒ කර්මක්ෂය කියලා වෙනම එකක්. ඉතින් ඒ වගේ කරන කට්ටිය කාට බුදුරජාණන්සේ යනවා. ගිහිල්ලා අහනවා. මේ මොකද කරන්නේ? ඒකට කියනවා මෙහෙම අපි දන්නවා අපි ළඟ කර්ම තියෙනවා. ඒවා ගෙවෙනවා. ඒ ගෙවීම අපි ඉක්මන් කරනවා දැන්. ඒක තපස්සක් විදියට බුදුන් චානෝ කොච්චර කර්ම තිබුණාද? දන්නේ නැහැ. කොච්චරකල් භාවනා කරාද දන්නේ ඒක මෙච්චර කාලේ. ඒ අතර දැන් කර්ම ගෙවුන බව දන්නවද දන්නේ නැහැ. ඉතින් එහෙනම් මොකද්ද මේ කරන්නේ කියලා. කොතනින් පටන් ගත්තද කොච්චර ගෙවුනද කියලා දන්නේ නැත්නම් බෑ. දැන් මෙතන තියෙන වෙනස මෙතන ගෙන්නනව නෙවෙයි එන දෙයට ඇස්ලා ඉන්නවා. ආසන්න කාරණාවක් තියෙනවා නම් මට ද්වේෂය ඇවිල්ලා අපි යත් එක ඩීල් කරනවා. ඒ නැත්තම් හිතනවා ඒ කර්ම ශක්තිය කියලා එතකොට ඒ පාවොක්සයිඩ්ගේ පොතේ ලියලා තියෙනවා ඒක හරියට නයිවිසට ප්‍රතිවිෂ දාපුවාම ණයවිෂ යන්න අපේ ඒ කර්මයමයි මේක කියලා දැනගත්තාම ලොකු සතුටක් ඇති වෙනවා. භවනා කරන නිසා මම දන්නවා මම මේකට ප්‍රතික්‍රියා කරන්නේ ඔබ එහෙම යnderිනවා. මේ කර්ම ශක්තියක්. එහෙම නැත්නම් අපි අරයට මහට බයිනවා, හොරුන්යන් කරුවයි කියලා හිතනවා, සමන්ට දෙස් දෙනවා. ඒ තේරම බංකොලොත් එහෙම නැත්නම් බාල්දු, බයහදු, එහෙම නැත්නම් දාස, එහෙම නැත්නම් බත් බැල ගැටි. පස්සේ මේ මගේමදී අපි දන්නවද අපි කොච්චර අතීතයේ කර්ම රැස් කරලා තියෙනවා කියලා. ඡාය ළඟක් තියෙනවද account balance එක. ආසන්න කාරණාවක් නැත්නම් ආපහු සතුටු වෙන්න කර්මයක් ආවා ගෙවුනා මම අලුතෙන් කර්මයකින් අලුතෙන් කර්ම රැස් කරේ නෑ මගේ සතිය නිසා. එහෙම නැත්නම් මගේ ඉවසීමේ ශක්තිය නිසා. ඉතින් ඒක තමයි මට තියෙන එකම ගැළවීම මාර්ගය. ඒ විදිහට අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකේම තියෙන්නේ. අපි ඒවට එහෙම යන්නදලා. හැබැයි හොඳට බලන්න මේ වේව් එක ඒකේ ඇම්ප්ලිටියුඩ් එක එන්නේ එන්නේ එන්නේ අඩු වෙන හැටි. මුල් එකේ දෙකේ නම් වහකන්න හිතෙන තරම් දෙකක් තුනක් බැලුවට පස්සේ ඒක හරීම වාසියට එනවා. Tamanට වශී කරගන්න පුළුවන්. එතකොට නම් ඉතින් භාවනාව අපිට වාසියට හිටිනවා. අර මුල් එක දෙකේදී decisive එක්ක ඌ මරන්න ඕන එක මැරෙන්න හිටිනවා. ඒ සියදි කාගෙන ඉන්න ඕනේ බුදුහාමර කෙරේ තියෙන ශ්‍රද්ධාවෙන් සතියෙන් සීලයෙන්. ඒ කාරණා තුන හොඳට මතක තියාගන්න ඕනේ. that too will pass away. that too will pass away. යන්න යන්න යන්න පේනවා. ඒක නෑවිත් ඉන්නේ නෑ විලියජ නෑ ඒකට. හැබැයි එන ඇම්ප්ලිටියුඩ් එකේ තීව්‍රතාවය එන්න අඩු වෙනවා. මම බුදුහාමුදුරන්ගේ ඕලේ මට කැටි පොළොසු ගන්න අවශ්‍යතාවක් නැහැ මම ඩික්ලෙයාර්ඩ් ශ්‍රද්ධාවන් තියෙනවා. මම කවුරු මට මොනවා කිව්වත් බුදුහාමුදුරන්ගේ නාමයෙන් කිපුණොත් මං බුදුහාමුදුර කියලා තියෙන හරස්කේ දෙන්න දෙන්න කැපුවත් තරහ වුණොත් උඹ වගේ ගෝලෙක් නෙමෙයි. කකචූප උපමාව කියලා තියෙන්නේ. ඒ නිසා ගමන් මල්ලේ නියතම කීත තියාගන්නයි කියලා තියෙනවා. ඒකයි මම ඔය අවුද ටික නිතර ළඟ තියාගෙන ඉන්නේ. කීත මතක් කරන්න ඕන කීත. බුදුසසුන කියලා තියෙන්නේ හරස්කේ දෙන්න දෙන්නෙක්ම හරහා දාලා කැපුවා. මට කේන්ති ගියොත් මගේ ගෝලෙක් නෙවෙයි කියලා. ඉතින් අපිට ප්‍රතික්‍රියා කරන්න අවස්ථාවක් දීලා නැහැ. අපිට කට්ටිවාදී කරන්න අවස්ථාවක් බුදුන්සේ දීලා නැහැ. ඉතින් ඒ කියන්නේ අපි කරනවා නම් නෑ නේද බුදුහාමරණ තේරෙලා නෑ මේක ස්පෙෂල් කේස් එක මේකට කැත්තක් ගන්න ඕන පොල්ලක් ගන්න ඕන කියලා එන ඉති ශ්‍රද්ධාව නෑ කියලා තමයි කියන්නේ. ශ්‍රද්ධාවන්තයෙකුට උත්තර දෙන්නේ හරිම සුන්දරතාවයක. නැති මිනිහා අතපය දාඩිය දාගෙන මේකට මම හරි කරන්න ඕන කියලා එයා self assuming වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් එකක් අරගෙන නටනවා. ඒකෙන් පේන තියෙනවා යා බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැහැ, අහිංසක නැහැ, නිහතමානී නැහැ. එයා මේවට කැත්තෙන් පොල්ලෙන් කරන්න කියලා කරන්නේ මොකද ආයත් කර්ම බීජ වගේ තැම්පත් කරනවා. මේකේ තියෙන්නේ කීනම් පුරාණ නවන්නති සම්භවං විරත් චිත්ත ආයත්කේ බවස්මි. තිබුණු දේ ගෙවුණා කීනම් පුරාණ නවන්නති සම්භවං මම අලුතෙන් මොන්නම විජේකින්වත් කයෙන් වචනෙන් හිතෙන් අලුතෙන් රැස් කරගන්නේ නැහැ. කීන පුරාණ නානන්ති සම්භවං විරත් චිත්තායතිකේ බවස්මි. මත්‍යදී හෝ ඊකාවාත්මදී හෝ මේවා ගැන නැයිවත් දැනටම ඒකත් නල්ලන් වොයිඩ් කරලා විරත් චිත්තායතිකේ බවස්මි. තේ කීන බීජා විරුලි ඡන්දා. එයාගේ බීජ ඔක්කොම ගෙවිගෙනවා ආය රැස් වෙන්නේ නැහැ. ඒක යෝගාවචරයට තරම් chance එකක් කාටවත් හම්බෙන්නේ නැහැ. නඩුකාරයෙකුට හම්බෙන්නේ නැහැ, පොලිටිෂියන් කෙනෙකුට හම්බෙන්නේ නැහැ, ආර්ථික විශේෂඥයෙකුට හම්බෙන්නේ නැහැ, සමාජ විශේෂය ඔක්කොම ප්‍රතික්‍රියා. මේකෙදි තියෙන බොහෝන දෙයක් කරපන්. මම බලන උපරිම කියන්නේ සිද්ධියක් තියෙනවා නම් බලනවා මේ කර්ම ශක්තියක් නම් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අඬු පුප්පන්න යන්න එපා. අඬු පුප්පන්න ගියොත් බුදුහාමරන්ට නිග්‍රහයක් කරනවා. අපි අපි බුදුහාමරණ ජීසමත් දීලා පටන් ගන්න තියෙන්නේ. ඒකේ නාමේ බුදුන් කියන බුදුහාමරණ නෙවෙයි නං. තමන් උපන් කුලයේ කුල ගෞරවය සලකලා හෝ නොකර ඉන්නවනම්. ඒ කුල ගෞරවයත් මම අනුගම්පා කරනවා අනුගමනය කරනවා මොකද එයා කිරීමට නෙවෙයි කුල ගෞරවය ගන්න නොකර සිටීමට ප්‍රතික්‍රියා නොකර සිටීමට ඒකට බුදු දානසේ සඳහන් කළා තියෙනවා මගේ account මගේ card එක පාවිච්චි කරන්න ඕන තරම් යමක් නොකර සිටීමට ප්‍රතික්‍රියා නොකර සිටීමට ඊට පස්සේ මට බිල ගියපන් මං කල්බදු ක්‍රමයට ඇති වෙන්න නයිදලු බිස්නස් එක හරි ගියාම ගෙවන්නේ කියලා කියනවා අවුදයක් හැටියට මෛත්‍රී භාවනාව කරනවා. අවුදයක් හැටියට මෛත්‍රී භාවනා කිරීම කියනවා සමත උපක්‍රම කියලා. විපස්සනා උපක්‍රම දින උට එන්නන්නේ මොන දෙන එක. ඉතින් බැරිම නම් අපිට රැල්ලක් කෙනෙකුට මුහුදි ක්‍රම දෙකක් තියෙන උඩපනින්න පුළුවන් ගිලෙන්න පුළුවන්. උඩපනින්න එක තමයි ෆේස් කරනවා කියන්නේ. ගිලෙන්න පුළුවන් ගිලෙන එක මෛත්‍රී. ඒකේ වෙලාවට අපි නිකන් ඉමුනයිස් කරගෙන හිටියට අපි මේකේ ඒ නපුරු බුද්ධි විදින්නේ නැහැ වෙලාවේ. දැන් මේකේ නපුරට බුද්ධි විඳින්න ගන්නවා. ඒතර පෙන්නනවා ඒක දෙන වදේ ආයෙ මුකුත් නැහැ දුන්නු මිරිස් හොඳට දාලා දෙන්නේ අයිසින් දාපු කේක් එකකින් ගහන්නේ මූණ අරා යන්න පචස් ගන්න. කාගෙන ඉන්න එකයි තියෙන්නේ නිකන් කේක් වලින් ගැවුවගේ නෙමෙයි. වදින්නම ඕනේ. අදිනුර තියෙන අපි අනුකම්පාව විදේසු අනුන්ට මොන විදියට විනේ කැටලා ඇද්ද? එතකොට ඔය එනකොටත් එන්නේ જાතිය තමයි දෙකක් තුනක් කාලා හිටපන්. ඊට පස්සේ තේරෙනවා මෙතෙක් කෙනකන් සාසනය අවුරුදු 2600ක් මොන්න තරම් මේ තෙරුණ අන්තලා කණ්ඩ ඇද්ද කියලා. දැන් අපි මේ කැටි පොළ උස්සගෙන බරතෝ ගහනවා මරනවා කියලා නැටුවට එහෙම රණ්ඩු කෙරුවා මේ මේ සාසනේ මෙතෙන්ට එන්න බෑ. මේකේ තියෙන සම්පූර්ණ සාම සාසනය. කිසිම තැනක විශේෂයෙන්ම ලංකාව වගේ රටක අද සිංහල ටිකක් ජීවත් වෙනවා බුද්ධ ආගමක් කියන එකක් තියෙනවා කියන එක මිරකල් එකක්. ඒක මිරකල් එකක්. ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ සාමයේ පවතින කෙනෙක් අතේ මේක රැකිලා තියෙනවා. ඉතින් අර මේ ළඟදී මම දැක්කම හම්දු කෙනෙක් කියනවා බුද්ධ ධර්ම රැකිලා තියෙන්නේ භාවනා කරන අය නිසා නෙවෙයි යුද්ධ කරපු අය නිසා යුද්ධ 800ක් කරලා තියෙනවා. ඌවට ගියේ භාවනා කරන අය නෙවෙයි ගබ්යෝ මරපියෝ කියලා කියනවා. ඉතින් අරගොල්ල මේ කැම්පේන් කරන අය කැම්පේන් නොකරන අය කියනවා. අපි චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස සතුටුමත් වෙනකොට ලෝකේ සැනසෙනවා. ඒක ඒක අපි සිංහල බුද්ධ ආගමට ලංකාවට සීමා කරලා නැහැ. ඒ නිසා අපි කාටවත් කියන්න ඕනේ අපි නිහඬ විප්ලවයක් අපිත් කරන්නේ. නිහඬ බණක් අපිත් කරන්නේ. පුළුවන් තරම් මෙන්නට වැඩි චිත්තක්ෂණයක් සතුටක් වෙනවා. චිත්තක්ෂණයක් සතුටක්. ඉතින් ওই වගේ දේවල් එනවා අපිව අපි කොනහල බලන්න. වැත්තමද කරන්න කියලා. සමහර වෙලාවට තද වෙනවා. ඒකට මල පණින්න. පුළුවන් තරම් දත කාගෙන ඉඳනන් සද්ධාවයි සතියයි ශීලයයි තුන ත්‍රිශූලයේ වගේ තියෙනවා. කවුරු හරි අපි අවශ්‍යනේ කරාට thank you කියන්න ඕනේ. මේ මනුස්සයා විතරයි අපි ඇත්තටම සත්‍යමත්ද කියලා බලන්නේ. අනික් කට්ටිය ඇවිල්ලා ස්තුති කරන කට්ටිය ඒ කට්ටිය කවදාකවත් අපේ හැකියාවල් ටෙස්ට් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ අපිට හතුරුකම් කරන එක නම් තමයි ඒ අපේ ඇත්තටම ඒ ඉවසීමේ ශක්තිය බලන්නේ. ඒ නිසා බුදුජාණන් වහන්සේගේ බුදුනාට පස්සෙවත් ඔච්චර ලස්සන බබලෙන්නේ නැහැ දේවදත්ත නොහිටින්න. දේවදත්ත හිටපු නිසා තමයි ඒ පණ කියන බුදුහවරු මරන්න ගලක් පෙරලනවා කිව්වහම ඒක මට කරන්න බෑනේ. ඇත්තෙක් මෙහෙवला ඉදිරියට යනවා කිව්වහම තුනු වාය යොදවනවා කියම කරන්න බෑ. එහෙනම් අපි දන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේට එහෙම බලය විරුද්ධ බලයක් ආපුවාම ක්‍රියාත්මක ධර්ම බලයක් තියෙනවා කියලා පේන්නේත් නැහැ ඔය ඉවෙන්ට්ස් නොවුනහම. ඒ නිසා දේවදත්ත ඉන්න ඕනේ. ඒ නිසා දැන් කැපකාරයෙක් ඉන්නවා වගේ තමයි ගමනක් යනකොට. ඉන්නව නැත්නම් ගමනේ ලස්සනක් නැහැ. ඒක නිසා සමහරු කියනවා බඳින්නම ඕනේ කියලා. ඒත් ඒකම තමයි. ඒත් ඒකම තමයි. මොකද මේ ගමනේ යනකොට තමයි තේරෙන්නේ ඒ හොඳකින් හොඳින් ඇත්තටම අපි ඔපනා ගන්නෑ කවදාකවත්. කෙනෙහිල්ලෙමයි. හඳුන් කොටයක් සුවඳ බව දැනෙන්නේ හඳුන් කොටේට කොටන කොට තමයි. හඳුන් කොටේ කරඬුව tempat කළා තිබ්බට හරියන්නේ නැහැ කොටන්න ඕනේ. කොටන්න කොටන්න කොටන්න සුවඳ එනවා. ඒ නිසා කරදර කරන කට්ටියට වෙනම අඳුකුරු පත්තු කරන්න කියනවා ස්තුතියි. මේ මම රස්සාවින් වෙලාදී 385 ගෙඩිය 385 මට විරුද්ධව ස්ට්‍රයික් කරලා පාරට බැස්සා. කෑ ගැහුවා. ෆාම් එක ඇතුලේ. ඊට පස්සේ ඒක මට හේතුවක් වුණා ඇත්තන රසයෙන් අස්සෙන්ද. ඊට පස්සේ එතන හිටියා මම දන්නේ නැති මේ කතෝලික ගෑන ළමෙක් මයිත් එක ප්‍රේම කරලා තියෙනවා. ඒ ළමයා මාව හොයාගෙන ආවා. අවිල්ල පුදුමාකාර කතාවක් කියලා සුදුරිස් ගැලක් මම කකුල් දෙකට තියලා මම යාඥා කරලා කිව්වා ඔබ වහන්සේ ගෙන්න ගත්තේ දෙයයන්ාංශය මට කරපු අනුකම්පාවක් කිව්වා නැගිටින දිශාවෙන් ඔබ සනසන කෙනෙක් එනවා කියලා මට දෙයයන්ාංශ කිව්වා. අපේ කඩප්පුඩි ජනතාවට ඔබ වහන්සේ රැක ගන්න බෑ. ඔබ වහන්සේ නැවතත් නැගිටින දිශාවට ගියා. සමාවෙන්ද ස්වාමීන් වහන්සේ දෙයයන්ාංශ වෙනුවෙන් කියලා අමුතු යාත්‍රිකාවක්. ඊට පස්සේ මම ගා සමා වෙන්න ඕනේ නැහැ. අර 385ට මම පහන පහන කියලා පත්තු කරනවා. නැත්තම් මට මේ ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ කට්ටිය විරුද්ධ වුණේ නැත්තම් මම තාමත් එතන. කඩාගෙන යන ජොබ් එකක් තිබ්බේ. ඒ නිසා තරහ වෙන්න එපා. ඒ තුන් අපි විරුද්ධකවත් බෑ මම ආස කරන්න. ඩිරෙක්ටර් බෝඩ් එකට බෑ. මම ඒ තරම් රෙකෝඩ්ස් යන්නේ හිටියේ. ඒතර 385 ස්ට්‍රයික් කරා. තෝ පළා. හිතා ගන්න බෑ. ඉතින් මම කෝ එහෙම නෙවෙයි මේ මිනිස්සුන් පහම්පත්තු කරන්න වටිනවා. මේ මේ වැඩි වෙන්නේ නැහැ. කවදාකවත් ඒ ඒ ඒච්චර සෙනඟක් අනිත් පැත්ත හැරුන්නේ නැත්තම් ඒකේ යෝගයක්. ඒකේ තියෙන වාසිය දැනෙන්නේ මට තේරෙන්නේ. දැන් මම ජොලියේ ඉන්නවා මහා විහාරයේ ස්ටේජ් එකේ. හරියට බලන්න. මේ මගේ ඉන්න දහයක පළවෙනි ඒවත් එක බලන වැඩ මුලවයි. ආශ්වාස ප්‍රශ්වාසයට පිට යොමුකොට ආනාපානයට වේගවත් හුස්ම රැල්ල මුළු ඉව හිත තැන්පත් වන ආයු දුකි. හිත වේලාවකදී හරියට හිත හිස්ම. හිස් තැනකට යොමන අතර එතන හිත වේලාවක් හිත රැඳේ. හිතේ හිත දෙන්න පැත්තට විසිරී නැවත යනවා. යථා හිතට එන බව හිතට අවබෝධ විය. නැවත හිත පැත්තකට කරා වැටුණු අතර භාවනාව අවසන් වන විට මගේ හිත පැත්තකට වී සිමෝ බව අවදි වන විට තෙමුනි. දෙන්නේ වේදනාවක් සමගම භාවනාවේ විලාම අවසන් විය. මගේ සතිය ඉදිරියට දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. අද දින දෙවන පරයන්ක භාවනාවේදී මට හිතට යොමුන අතර අකණ්ඩව මගේ දෙල්ල වම් පැත්තට වැටෙමින් නැවත සිහිනවන අතර භාවනාව අවසන් වෙනකෙත්ම දෙල්ල කරා ගැනීම සිදු විය. මම දෙතිල පැත්ත වේදනාවක් විය. ඔබ වහන්සේගේ ආවාද උපදේශ ගෞරවයෙන් පතමි. පසුගිය දින කිහිපය තුළදීම සතිය පිහිටුවා ගැනීම ඔබ වහන්සේගේ ලද උපදේශ ඉතාමත් ප්‍රයෝජනවත් වූ අතර මගේ මෙතෙක් අද අත්දැකීම් අනුව මෙම වැඩමුළුවේ ඉක්මන් ඉතාමත් සාර්ථකයි. ඔබ වහන්සේලා මෙම වැඩමුළුව සංවිධානය කරන්න උදව් කර සියලු දෙනාට අනේක වාරයක් පිළිතුරු වේවා නිරුක් නිරෝගී සුවයව ප්‍රාර්ථනා කරමි. එන්චාර මේ තම මොන තැනක හිටියත් ඉරියව් පවත්තන එකේ වටිනාකම දැනගන්න ඕනේ. ඉඳ ගන්නකොට කෙලින් ඉඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. නිදාගෙන ඉන්නකොටත් සූස කරන්න. ඇවිදිනකොටත් කඳ කෙලින් තියාගෙන ඉන්න ඕනේ. හිටගෙන ඉන්නකොටත් එහෙමයි. ඉතින් අපි ඉස්කෝලේ ඉස්සර අපි කියන්නේ අවුරුගේ ඒකට උදේවරු ඉස්කෝලේ වහනකම් අපි කස්සයට තමයි කියලා උගන්වන්නේ. ඉතු ගන්න එනකොට අපි එක කකුලෙන් හිටගෙන ඉන්නේ. ටීචර් මැද පුටුවක් තියාගෙන ඉඳගෙන. ඉතින් ටීචර් වරින් වර කියන කර්මා කරලා මේ පාඩමට විතරක් නෙවෙයි ගෞරවයෙන් කකුල් දෙක හොඳට හිටගෙන ඉන්න පුරුදු වෙන්නේ. බලන්න කවුරුහක් නිකන් ඉන්න වෙලාවට ඉන්නේ ඉන්න ආකාරය කිසිසේත්ම කරුණාවක් මෛත්‍රියක් නැහැ නේද? ඉතින් ඒක රාහුල හාමුදුරුවෝ ආවා අපේ කොන්ෆරන්ස් එකට. ඇමරිකන් යෝගාවචර රාහුල හාමුදුරුවෝ ඒ සංචකව ඉඳ ගන්න වෙලාවේදී ඉරියව්ව සකස් කරන තාලෙන් කියන්න පුළුවන්කම පරියන්කේ සාර්ථක වෙද නැද්ද කියලා. ඒකට හොඳට අර මේ බුදුජානන්සේ දේශනා කළා තියෙනවානේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා නිසීදසි පල්ලංකං ආභුජිත්වා කියලා මේ විහිළුවට කියලා නෙවෙයිනේ. දැන් පටන් ගන්නකොට සම්පූර්ණ අර ඇලයින්මන්ට් එක අරන් දෙන්න. අරන් දීලා ඒක වෙනස් වෙන හැටි වෙනස් වීමට තද්දාවස මේ වීර්ය සහ සත්‍ය සමාධි චෛතසික බැලන්ස් එක නැති වෙනවා. නැති වෙනකොට ඒක තේරෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. මුගක්ලාට ඒක තේරිලත් නෙවෙයි කියලා. ඒ සීදිත් යනවා ආය හදන ආය ආය ඒ කියන්නේ මෙයා දැන් අර පදමට එන වෙලාව තියෙන්නේ පටන් ගන්නකොට හොඳට ඉඳ ගන්න හැම වෙලාවෙම සක්මන් ගන්න හැම වෙලාවෙම සතිය පවත්වන හැම වෙලාවෙම තමන්ගේ ඉරියව්ව පිළිබඳව වග වෙන්න ඕනේ. ඒකෙදි මම දැක්කා ඒ ගුරුම පන්දි ස්වාමීන් වහන්සේ කවුරු හරි කෙනෙක්ක් වෙලා ඉන්නකොට මම හිතුවා ඇත්තටම මේ රඟපානවා කියලා. අල්ලන්න බැලුවා අවුරුදු 3ක් හිටියනේ මම. කතා කරනකොට ඉඳ ගන්නකොට හැම වෙලාවෙම ආයනික මොකුත් නැ රාජාසනෙ තිබ්බා වගේ තමයි. ඥානාරාම සාංශෙත් ඒ වගේ. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ඉතින් ඥානාරාම සාංශය අවුරුදු 88යි මං යනකොට. මයිත් එක පැවිදිලා කිව්වා ඔය නාකිච්චාම ඔහම තමයි ස්වාමීන් වහන්සේ ඔය ඉන්නේ. භාවනාව නෙවෙයි ඔය. සතියක් නෙවෙයි නාකිනකොට හැටි ඔහම තමයි කිව්වා. ඉරියව් පවත්වනවා කියන එක නාකිනකොට වෙන්නේ නැහැ. බුදුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කතා කරුවොත් වචනයක් මැනල බල්ල කතා කරන්නේ. ඉන්නේ ඉතින් අන්තිම සැරේට ඉස්සර සැරේකෝද මං ගිය වෙලාවදී මම අපොයින්ට්මන්ට් එකක් දැම්ම විනාඩි 15ක විතර. මට දුන්නා උදෑන උදේ 9:45 10යි. ඉතින් සයිඩෝ නෑ. මෑණියෝ මට කිව්වා යන්න කාමරේට සුවඳ ප්‍රශ්න නැහැ නේ කියලා. යනකොට සිංහ සීයාවේ සතපෙළු. ඒක දකින්නකොට මට හිතුණා හිතා ගන්න බෑ මට එක විනාඩියක් ඉන්න බෑ. ඉදෝ ගාන ඉරියව් වෙනවා. ඊට පස්සේ අර මෑනුවල් කර පොඩ්ඩක් උකසපුවාම නැගිටි ස්වාමීන් වහන්සේට අපොයින්ට්මන්ට් එක දාලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තමයි විනාඩි 15 දුන්නේ. මම කිව්වා එපා මගේ විනාඩි 15 බුදිය ගත්තා ඔය විදිහට. ඒක මට ලොකු සතුටක්. විනාඩි 15 මම අනිමිත රෝචන පූජාව දාගෙන බලන්න හිටියා. හැල්ලා හොල්මනක් නැහැ. තන්නේ කර මෙහෙම තියන්න දුන්නු. ඒකට ඊට පස්සේ අවුරුද්දකට පස්සේ අපවත් වුණා. නින්දෙදිත් ඉරියව්ව. ඉතින් ඒකෙන් ගොඩාක් ඔය ජීපාර කොන්ෆරන්ස් එකේදී මම ඒ රාහුල හම්බුරන් කිව්වා. මුගක් වෙලාට භාවනා කරනවා මගේ බිල්ල කඩා වෙන වැටේ දිනවා මම හැබැයි කවදාවත් ඒක කියලා අරින්නේ නැහැ. සෙනඟ මැදටම යනවා. ලැජ්ජ නෙමෙයි ඕන දෙයක් වෙච්චා. මොකද ඕක තියන්න මට මැරෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ කිව්වා මම දැන් අවුරුදු 30 ගණන් භාවනා කරනවා. ඊට පස්සේ කිව්වා 30කින් හරිය පාඩම ඉගෙන ගන්නවා කියන එක පොඩි දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම මේ කය Taman ඉන්න ඉරියව්ව මනුස්ස ලීලාව අනගාരിක ධර්මපාල තමයි බැනලා තියෙනවා බණ කියනකොට පුදුමාකාර විදියට. මේ මේ ඔය කකුල දෙක දිගාරම ඉඳලා. වෙන මොනකටත් නැහැ. ආයේ මුකුත් නැතුව බහින්න පටන් අරගත්තාම සීමාවක් නැතිලු. ඒ කියන්නේ මිනිස්සුච්ච ලෑස්තිලා නෙවෙයි යන්නේ. ඉතින් අපේ ගමට ආපු වෙලාවේදී අපේ කවුද නායකයෙක් නැගිටලා බැනලා තියෙන අනගාරික ධර්මපාල තමයි. මේ මේ මේ ඉන්නවා පොඩි උන් ඇවිල්ලා කෑ ගහනවා ඉතින් බන වල සිද්ධ වෙනවනේ ඉතින් එයා කිනවලු නෝ නෝ මාට බාලගිරියට දීකෝ හක් ගෙඩියක් මෙතන උසාවියෙන් වෙලා කෑ ගහනවා කියලා බැන්නේ නලමෙන් කෑ ගහනවා පොඩ්ඩක් හරි ඇද වෙච්ච ගමන් බයින්වලු මේ බූරෝ ගොම් බූරුවන්ට බණක් අහනකොටවත් කෙලින් ඉන්න බෑනේ අර ටයිම් එක කියලා පුදුම විතර බෑ කියලා ඉතින් ඒක මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බණක් අහනකොට මෙන්න මේ කරුණු තියෙන කෙනෙකුට අර බණ කියන්න එපයි කියලා. බණ ධර්මයට ගෞරව කරන්නේ නැතුව ඒක භාවනා කරන වෙලාවේ හොඳට මතක තියාගන්න මේ මිත්‍රිකල අපි ඉන්න කාලේ පොඩි භාවනා ශාලාවක් තිබුණේ. ඒක ඉතින් අපි 17 දෙනෙක් සංඝයා හිටිය භාවනා කරන එක එක කරන මේ වගේ ආසන දාලා තිබුණා. ඒ ආසන ඔක්කොම පිටිට හේතු කරලා තියෙනවා. දැන් ටික කාලයක් යනකොට සංඝයා 18 19 වෙනකොට පිටි මදින ගතියක් ආවා. දැන් අපි ගිය ගමන. ඊට පස්සේ මං කව මැදින් භාග පිටියක් බඳිනවා දෙපැත්තට ඥානදාම නෝතුවා බිත්ති නොතිබෙන්න සෑහෙන ගණක් නිකන් දකින්න ඉඳි තිබුණා කියලා ඉතින්. මොකද ඔක්කොමල ගිය ගමන් බිත්තියක් අල්ලන්න හදන්නේ. බස් එක ගියහම අපි අයින සීට් එක අල්ලනවා වගේ. ඉතින් මේකෙන් පේනවා මේගොල්ලෝ අර කය හික්මවා ගැනීම. එහෙම නැත්නම් අපි කියනවානේ මේ ධර්මයේ තියෙන ගෞරවය කියලා. ඒ නිසා ඉඳ ගන්නකොට හැම වෙලාවෙම ඇයි සරුවචනාංශයේ මේ ආනාපාන ආදී විස්තර කියන්නේ ඉස්සෙල්ලා ඉඳගෙන ඉරියව්ව කතා කරේ කියන එකට ඥානාරාම සාංශේ නිතරම කියනවා ආනාපාන සතිය දේශනා කරන හැම තැනම මේ විස්තර ටික කියලා තමයි සරුවචනාංශේ පටන් කරගන්නේ. ඉතින් අපි මේ විස්තර ටික කාර් එකක් කෙලවන ගමන් හෝ පොල් ගන්න ගමන් හෝ මාළු කපන ගමන් කරන්න බැරිද කියලා අපි හිතුවට ඊට ලොකු සම්බන්ධයක් තියෙනවා තමයි මේ එළඹෙන පෙළඹෙන හැටි. ඒ කියන්නේ තමන්ගේ කය හරියට මේ ඔපරේෂන් එකට ලෑස්ති වෙන දොස්තර කෙනෙක් තමන් ළඟ විසපීජන ලෙඩ නැති වුණාට එයා සම්පූර්ණ ඩිස්ඉන්ෆෙක්ට් වෙනවා. නර්ස් ඩිස්ඉන්ෆෙක්ට් වෙනවා. උපකරණ ඩිස්ඉන්ෆෙක්ට් වෙනවා. තිරක ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ඕනේ. patient ඩිස්ඉන්ෆෙක්ට් නැත්නම් යන්න එපා. නැත්නම් ওই ලෙඩින් මැරෙන එක හොඳයි. ඒ වගේ හැම වෙලාවෙම කියන්නේ මේ මේ වගේ මට්ටමනේ වල ටිකක් ක්ලේසි. දැන් දන්නවා මම මේ අගියාගෙන එනකොට භාවනාව මේ ඇද වෙන ගතියක් එන කම නැහැ. ඉස්සරහට එනකොට ඕක ඉබේ හැදෙනවා. ඒ නිසා ওই මට්ටමේම තේදි දිකට භාවනා කරන්න ඕනේ මේක මේ කය සාක්ෂි වෙන්න හදන වෙලාවක්. අපේ භාවනාවට කය සාක්ෂි හදන වෙලාවක්. සක්මන් කරනකොට ඒ ඉරියව් පවත්වා ගන්න ඕනේ. අපි කෙඩිටින් කරනකොට කියන්නේ ඉරියව් දිගට පවත්වන්න බෑ හැම ඉරියව් මාරු කරන වෙලාවදීම ආරම්භක ශේෂයේදී ඉරියව් හදිර තියෙනවා. කරගෙන කරගෙන යනකොට අද වෙන්න පුළුවන්. ඒකට ඒක පොඩ්ඩක් පොයින්ට් කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට කාලයක් යනවා. ඒ අර කයෙන් කය සූදානම් කරගන්න මේ භාවනාවට ඒ නිසා ඕක Tamange දෝෂයක් නෙවෙයික හැටි. මොකද මේ කය අපි කවදාක සම්බරව කියන්න අපිට තේරෙන්නේ නැහැ. සුපතිත්ත්‍ය පාදසහිත පොළොවේ ඇවිදින්න පුළුවන් බුදුහාමරණ විතරයි. අනික කිසිම කෙනෙක්ගේ ඇවිදින්න සම්බර නැහැ. ඒක විෂම බරයි. ඉඳගත්තුත් විෂම බරයි. ඒක තමයි අපි අවුරුදු 10 15 20 30 මේ විසම්බර ඉරියව්වට ගිය ගමන් ඉතින් අනිවාර්යයෙන්ම මේක ලෙඩක් ඇති වෙනවා. ඒක මේ දවස් දෙකකින් ඉන්ජෙක්ෂන් එකකින් බේත් එකකින් හදන්න බෑ. ආපහු යන්න ඕනේ. ඉරියව්ව සකස් කරන්න ඕනේ නිසා හැම වෙලාවෙම මේ කයේ සහයෝගය ඉල්ලන්න, කයේ සහයෝගය ඉල්ලන්න කායට උපවීම සලකන්න. ඉඳ ගන්න දවසේ හොඳම වෙලාව. හොඳටම පట్టල වෙලා. පట్టල කියන්නේ කුමරු කුමරි සැප දෙන්න හදනව නෙවෙයි. පටන් ගන්න වෙලාව සම්බර කරලා බලන්න කොච්චර යනවද කියලා ඒක හොඳ ඉන්ඩිකේටරයක් වෙයි. දැන් ස්වාමීන් වහන්සේ සිතිවිලි හෝ වෙනයන් අරමුණු ගෙනවිට මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ යයි මෙනි කර යුත්තේ භාවනාවේ පරහයක සතියේ කුමන අවස්ථාවේදීද නැති කරගෙන ගෞරවයෙන් ඉලා සිටින දෙවන් සරණයි. තමගේ මූල කර්මස්ථානයේ නිකන් දල වශයෙන් කියන්න පුළුවන් මූල කර්මස්ථානයේ ගෙවෙන සංසිද්ධිය දැකපු කෙනෙකුට ඒ මූල කර්මස්ථානයේ ගෙවීම බුද්ධ වචනේ හැටියට කියන්නේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙන වෙලාව. ඊට ඉස්සෙල්ලා යා කාමය කාම සංඥාවක් බාටපත් වෙන හැටි දකිනවා. කාමය කියලා කියන්නේ gedara dore අපි විදිහට සැප. කාම සැප. මෙහා කොහම නීවරණ කියන්නේ කාම සංඥාවක්. ඒව කරන්නේ නමුත් ඒව හිතට එනවා. ඒක ගෙවම් කරන්න ඕනේ කෙනෙක් කියන්නේ මේ කාම සංඥා කියන නීවරණ ගෙවම් කරන්න ඕනේ අරමුණට හිත දාන්න. එතකොට කාම සංඥානට අරමුණ එනවා. ඊට පස්සේ අරමුණ දිහා බලනකොට අරමුණත් අරමුණ සංඥාවක් රූප රූප සංඥාවක් වෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි එනෙව්වා අපි ඔය මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන්නේ. ඒව නැත්තම් කාමයට හෝ කාම සංඥාට හෝ රූපේ ගොරෝසු වෙලාදී ඔය මන්ත්‍රය ජප කරාට වැඩක් නැහැ. මේ මන්ත්‍රය ජප කරන්න ඕනේ රූපේ රූප සංඥාවක් බාට හැරෙන බව හැරෙන වෙලාවේදී ඒක ඉස්සරලා අත්දකලා තියෙනවා. ඉතින් ඒ එතෙන් ගියාට පස්සේ යාට ඒ මේ යාගේ වචනේ ඒ මන්තරේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට වැඩ කරනවා. ඊට ඉස්සෙල්ලා වැඩ කරන්නේ නැහැ. වන්නාට කියන්නේ මන්තරේ සිද්ධ වුණාට පස්සේ ඊට පස්සේ දිනදා ජීවිතේට ඒක අදාළ කරනවා. ඒක එනවා කරන්න බෑ. ඒකේ අන්තිමට බලන්න පුළුවන් මේ කාමයේ කියන්නේ සංඥාවක් විතරයි. කාම සංඥාව කියලා කියන්නේ ඒක බොඳ වෙන හැටි. ඊට පස්සේ ඒක අපි ප්‍රතිස්ථාපන කරන රූපේ. රූප කියන්නේ සංඥාවක් විතරයි. ඒකත් බොඳ වෙනවා. බොඳ වුණාට පස්සේ අපිට ඒක පුක්කාල පිඹලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ওই කියන වැඩේ වෙනවා මල්ලිකා කියන විදිහට. අනිත් පැත්තට රූපේ කියලා කියන්නේ සංඥාව. කාම සංඥාව කියන්නේ සංඥාව. කාමය කියන්නේ සංඥාව. අපි දිව්‍ය ලෝකයන් හදනවා, රජ වෙන්න හදනවා කියන මේ තේරම බැලි සෙල්ලම් බතක් නෙමෙයි තියෙන්නේ. මේ සංඥාවට මෙච්චර නටන්න ඕන. අඩු ගන්න මේ වර්තමාන මොහොත කාගෙන වර්තමාන මොහොත වර්ෂස් වර්චස්ලා ගන්න නටාගෙන මේ හිත හදෙන්න ඕනේ. මේ ඔක්කොම කාම සංඥා ඒක දින කියන්නේ නැතුවට කමක් නෑ නිකන් හම්බෙනවා. වැඩි වැට්‍රෝල් පුච්චන්න යන්නේ බවුවට. කියලා මේ දේවල් නොකර ඉන්නව නෙවෙයි. එයාව එච්චර මේ නතු කරගන්න අමාරු වෙනවා. අරක දෙන්නම් මේක දෙන්නම් කියවට එයා දන්න මේ දෙන්නේ සංඥාවක් නේ. ඒක මෙතෙන්දි රූප සංඥාවේදී හැල හැප්පිලා මූණට මොන දිලා ඔට්ටු වෙලා තියෙනවා. කාම සංඥාව අපිට එමෙ හිතෙන්නේ අපිට හිතනවා නෑ ඒකට මේ ඒක ඊට වැඩි එකක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි වටිනා කවුරුත් වගේ පණ දීලා කරන දේවල් නේ. නමුත් අර මේක හුදු සංඥාවක් කියලා දන්නවනම් එහෙම නැත්නම් අපිට දන්නවනම් හීනෙකදී අපි යමක් ප්‍රාර්ථනා කළා අවදි වුණාට පස්සේ තේරෙනවනේ නැටුවට ඒක වෙලා තියෙන හීනකින් කියලා. අනිත් වගේ මේ කරන විකාරෙදී ආ හීනයක් වගේ දැක්කට පස්සේ අපි ওই නාඩගමක් නටනවා වගේ රඟපානවා මිසක් ආශය. එදී ඇඟට ගන්න නැහැ. ඒක සිද්ධ වෙන දෙයක්. අරකින් ඇල්ලුවාට පස්සේ රූප සංඥාවෙන් ඇඳලා ඊට පස්සේ ඒක රිට්‍රොස්පෙක්ෂන් කරනවා. අනිත් එක එතකොට ඉන්නත් ඕනේ මේ රූපය අල්ලගෙන නටන මිනිසුත් එක්ක කාම සංඥාලන් නටන මිනිසුත් එක්ක කාමයල්ල නටන මිනිසුත් එක්ක ඉන්නකොට තේනවා මේ මිනිස්සයා ඇත්තටම කරන දෙයක් නෑ මේ මිනිස්සයා ඉන්න විදිහට යා නටන්න ඕනේ වෙන පේ අවුට් එකක් නැහැනේ. නමුත් මට ආද දෙකක් තියෙනවා. මම දන්නවා මෙයා මේ සංඥාවකට නටන්නේ. හරියට කණ්ණාඩිය මූණ බලලා මූණ කණ්ණාඩි මූණ තියෙන පිළිමිබුවත් එක්ක නටන කෙනෙක් වගේ. මේ මේ රිලෙවේ කණ්ණාඩියක් බලන රණ්ඩු කරනවා. අපිට hina වෙලා බලන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැත්තම් මේ කණ්ණාඩියක් කියලා අපිත් ඔය වැඩේම කරනවා. අන්න ඒක තේරෙනකොට තේරෙනවා බුදු කෙනෙක් උගන්වන පාඩම කොච්චර සියුම්මද වැඩ කරන්නේ කියලා. ඊටාම සියුම් තනේ නියපොත්තෙන් කඩාගත්තා පස්සේ ඒක එනවා ගොරෝසු දේ දක්වම එනවා. අවසන් ප්‍රශ්නේ සම්බන්ධව ගරු ස්වාමීන් වහන්සේ උදේ සමස බුදුන් වැඳීම දෙවියන්ට පිළිගීම මෛත්‍රියට පිළිගීම භාවනාවට බාධාවත් සම්මාතර නැතිතර වෙන ඔබ නිකාශ වශයෙන්. ඒ ටික සිහියෙන් කරන්න පුළුවන් නම් භාවනාවට බාධා වෙන්නේ නැහැ. ඒ දෙය ගැනට 80න් අමනාපෙන් කරන්න එපා. ඒ කරනව ඔක්කොම දැන් ආස්වාද ප්‍රසවාස කරන එක 100න් කරන එක කොච්චර භාවනාවට පක්ෂද. ඒ වගේම බුදුන් වන්දන එක 100න් කරන්න. දෙයයන් පින්දෙන එක 100න් කරන්න. ඥාතින් පින්දෙන එක 100න් කරන්න. ඉතින් රාජනිෂ් කියනවා ආස්වාද ප්‍රසවාසයේ මේ විදිහට හොඳ නම් සිගරට් එකක් බොන්න කියලා හොඳ 100න්. එච්චරම නෑ. 100න් කෙරුවොත් තේරෙයි මේ විකාරයක් නේ කරන්නේ කියලා. තේරෙනව නම් තේරෙයි. දැන් කොයි දේ වුණා 100න් කෙරුවාම කිසිම වැරද්දක් නැහැ. ඒක තේරෙනවා ඒ විකාර වැඩ කරන්න බෑ කියන එක. 100න් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යක්ෂය කළ හැකි තා උදාසීන දෙයක් විතරයි. අනිත් දේවල් කරනකොට ඒකට වියදම් කරන පෙට්‍රෝල් ප්‍රමාණය, ඒකට දැම්බෙන තැඹිල්ලත් එක බලනකොට මොන විකාරයක්ද ඒ නිසා දන් දෙන එක 100ෙන් කරන්න. සිල් රකින්න එක 100ෙන් කරන්න. සමාධි වන්න එක 100ෙන් කරන්න. ඒ 100ෙන් කරනකොට තියෙන ඔය කරන හැම එකකට වැඩි හරි ලේසි 100ෙන් යමක් නොකර ඉන්නේ කියන්නේ. ඒ කරන දේෙන් අල්ලන්නේ. ඒක කරන්න එපයි කියලා කිව්වොත් එහෙම කොහොමරක්වත් ඒ මනසට කොට එන්න හම්බ වෙන්නේ නැහැ. අන්තික කියන මෛත්‍රියක තරහයි. නේ මේක කරන්නේ කරන ඉති බුදුජානනාසි කියන උච්චාර ප්‍රසාව කම්මේ සම්පජානකාරී හොදි කියලා මේක අප්‍ර කරනකොට 100ෙන් කරන්න කියලා කියනවා නම් මලක් පූජා කරනකොට සතියෙන් කරනවා කියන එක මොකද්ද මල පහ කරනකොට සතියෙන් ඉන්න කෙනෙක් කියනවා ඉතින් මම සමීකරණයක් හැදුවා තරහ වෙනවා තමයි ගන්ධකිරිය කියලා මල පූජා කරුවත් වැසිකිරිය කියලා මල පහ කරත් දෙකම එක පින සතියෙන් කරනවා අන්තිම කැලේ මම ටිකක් පහුවෙලා කියන්නේ. ඉතින් ඒකට තරහ යනවා කියන්නේ පුදුමාකාර තරහක් යනවා මේ ගන්ධකිලියද කියලා මල පූජා කරන එකයි වැසිර කියලා මල පහ කරන එකයි එකම කියලා නතර කරුවොත් කේන්තියක්. එකම පින සතියෙන් කරනවා. ඉතින් ඒක ගැන කියලා කියනවා මේ උච්චාර ප්‍රස්තාවකම් මේ සම්පජානකාරී හෝති කියන මේ වචින දේ සතිපත්තහන්ට ඇතුල් කරන්න බුදුරජාණන් ශ්‍රීලා කොච්චර කරුණාවක් තියෙනවද කියලා. අපේ හැම දෙයක්ම විස්තර කරලා කියනවා මේ හැම එකම සතියෙන් කරන්න කියලා. අපි ඒක ලියන මේ මේ ටිකක් විතරක් කරන්න මේ ටික ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. අපි අදින් කරන හැම දෙයක්ම සතියෙන් කරනවා. හරියට අන්ධකාර කාමරයක් අස් කරන කෙනෙක්. හොඳයි ලයිට් එක දාගෙන කරන එක. ලයිට් එක දැම්මේ නැත්තම් මොනව අස් කරන මොනව කරනවද කියලා දන්නේ නැහැ. සතිය කියන්නේ කාමරේ ලයිට් එක දානවා වගේ. ඒ නිසා අස්පස් කරන්න ඉස්සෙල්ලා පහනක් පත්තු කරගන්න. නැත්නම් ලයිට් එකක් දාගන්න. ඒක තමයි තේරෙනවා කරන දේ. ඒක නිසා අපිට කවදාකවත් කියන්න බෑ. මේ දෙයියන් වන්දිනේ කොහොඳ නෑ, දෙයියෝ අදහන්නේ කොහොඳ නෑ, කතෝලික වෙන්නේ කොහොඳ නෑ, මුස්ලිම් වෙන්නේ කොහොඳ නෑ. ඒවා නිකන් අනවශ්‍ය කතා. කොයි දෙයකට හරි තමන් ඉතින් කරුකටජයකට වඳිනවා. ඒක ඉතින් තීරසනාගේ තීරදයක් තමයි ශ්‍රද්ධාව කියන එක. මන්ට ඒක සිහියෙන් කරනවා නම් දෙයියන් මත් වෙලා මුලා වෙලා දෙයියෝ මම බේරලා දෙයි කියන එක නෙමෙයි මම මේ දෙයියෝ වඳින්නේ. සිහියෙන් කරනවා. එහෙනම් ඉතින් මම හිතන්නේ ඔක්කොම දෙයයන්ට වැඩි බුදුහාමුදුර සතුටු වෙයි. කරන හැමදේම සිහියෙන් කරන්න. සාමාන්‍ය විවිධ ප්‍රශ්න විසඳනයි කාට හරි කතා කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවණීය බුදු ශ්‍රේණියන්ගේ අවසරයි. ඊවලින් සුභිමත් දසුනි අවසරයි. මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඉතින් හස්තාව අතරින් මම ජීවිතවල ඔබට මම සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි ගර්ස සම්මාස මම කොහොමද ඒක ඉගෙන ගන්න මේ අතර මේ පාරශාලාවේ අක්ෂරයන් සංසාරයේ වගේ උඩක් අවස්ථාවක් නෙවෙයි ඒ වගේ නිවන් කරන බවට අපිට සාමසිකම වෙච්ච අයි කටිනාති මේ ඉනාති මොකද කමකට දුර සත්‍යයෙන් අන්තිමාත් සත්‍යය බලපොරොත්තු මන් නිසා මම කියනවා කියනවා රෝගය රසමකයන් කියනවා යෝගුදුම ගෝසාවන් කියන්නේ ඇත්තටම මට හරි වෙලා මට ඔය හැටාගේ කච්චි සත්‍ය කරනවා විතර දෝෂයෙන් ඉතිරේට හරිනවා. මම කිව්වා මම කල්පිතදී කරගන්න පුළුවන් මේ දවස් දෙකක් යනකොට මේ සත්‍ය වෙනකොට ස්වාමීන් වහන්සේ සත්‍ය සත්‍ය කියලා කියන්නේ තමන් වේදනාවක් වෙනකොට ගන්න වේදනාව විචේකයක් වෙනකොට තමයි රස්නියනකොට ඒක මෙහෙ කරන්නේ කියලා යනවා. ඇත්තටම ඒක සාර්ථක ජීවිතයක් විචාරයකට කරන්නේ නැත්නම් ඉදිරියට එන්නේ සේනාධිපතින පන්සලට එන්නේ ඒ නැත්නම් ඉදිරියට කරන්නේ දිගටම කරගෙන යන්න මේ දවස් 10 තුළ කරගත් මහා සත්‍යන්නේ ඔබ දිගට තව දිගට එකතු කරගන්න. ඒ වගේම මේ ධම්ම සීල ස්වභාවය ධර්මයේ කිය ඇත්තටම ධර්මයේ සියයතුන සෝනන ආදී. මම කියන්නේ මේක. ලොකුම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. තමයි කුඩුහා. හදිසියක් කුසී කරේ. සීනි නැතනම් මොකදද කවුරුත් කාර්ය කරන්නේ නම් ජාම ජීව ස්වයං ආශ්‍රය දෙකක් හොයාගන්න. ජීවි ඖෂධ. මොකද බාහමකේ බාහමකවන කවුද වැඩි මොකද හැමතැනම ඒවත් පාවිච්චි නිසා වැඩි එළවන්නේ. නමුත් උන්වහන්සේ කරන්නේ මොකද සතිපාසල ආගම ආගම යාත්‍ය නැතුව පොදු එකම කෙනා මේ සතිපාසල ඇත්තටම මම මට මම වැඩි දෙයක් දැනෙන්නේ කියන්නේ ජීවිතයේ ස්වයංනාලික විස්තර කරලා මමත් මේක පොඩක් හොයලා දාපේ කරනවා මේ එනකොට පුදුමාකාර වීමක් වෙලා තියෙනවා පුදුමාකාර සහනයක් ලැබිලා තියෙනවා මිනිස්සුන්ට ඒක නිසා ඔබ සංගේ කවුරුහරි ලංකාවේ ඉන්නා නැති මිනිස්සු මොකීමක් කරන තමන්ගේ විතරක් කරන්න පුළුවන් මේ කතා කරන වෙලාවට තමන්ගේ ඥාතියක් කියන්නේ තමන්ගේ ගමේ පන්සලේ හඳුනගන්න කියන්නේ ඒ තමන්ගේ ඥාතියක් කියන සේක මහත්මය කියන්නේ මේ සතිපාසල විශේෂයෙන්ම ගෝබලෙන් කියන බලන්න පුළුවන් එහෙම නැත්නම් YouTube එකේ යන්න බලන්න පුළුවන් මේ දවසකට වේලාවක් එකක් බලනකොට එක සතිපහල වැඩසටහනක් බලන්න. සත්‍යකීමේ මද්දවේ වූ අධිශාන්තුව සීලී නැතගෙන වැඩිම සීලී නැතගෙන කවුද? කාරු දුවර දුක් පුතු මේක කොහොමද මේ ප්‍රමාණය සතිපාසල මම කියනවා සාදුකයි සත්‍යයි විදියට කියලා. ඉතින් ඒක නිසා ලක් කතා කරන වෙලාව වචන දෙකක් විඳින කරන්නේ මේ ගැන සඳහන් කරන්නේ ඔබ සංසින ඔබ ඊමේල් ඇඩ්‍රස් එක මේ යුරෝප් මහත්මයාට දෙන්න අද දෙන්න බැහැ නම් මේ මහත්මයාට ඊමේල් කරන්න. එතකොට ඔබ ඔබේ රටේ දුර්ගතවන්නේ දෙයක් කරාවි. ඊළඟ අපේ සංස්කෘතියෙන් නැතිලා යන දෙයක් තියෙනවා බොහොම කනගාටුයි. මොකක්ද අපි මා අපි ජීවයේ ජීවයේ අපේ සමහර දේවල් අපි ඈත කරනවා. කියනවා දසමහසී නැන්නා ඉතිකවතාව අම්මයි කන කපල කරඬු ආරම්භ කියලා සිතුනහන් යන්නේ අම්මා බස්සෙන්දී දාලා තමයි යන්නේ අම්මා මහල් වලට ගිහිල්ලා කනකක් තරම් නෙතුනේ තමන්ගේ අම්මා කතා කරුවා නම් ඊ කවදාවත් තමන් දරුවෙක් වගේ බලාගෙන ඉන්න අරියාදු කරන්නේ. ඊයගේ තමයි උද්දිකාරෝ අනිත්වා චුන්තිත්වා පිය පුත්‍රකං රාජ්‍යමජ්ජං සූපතිත්තං කරගන්න සුදුසුම උත්සාහය. කවදාවත් තාපීඩය කරන්නේ නැහැ. ආරියවත් කරන්නේ. අද අපි ජීවිතේ නන්නේ මම හිතනවා අඩු ගන්න තමයි දුර්ධර්මන්නේ. අපේ සංස්කෘතිය ඉතින් දැක්කීනවා කියලා කියන්නේ. ඒ ඊළඟට මේ සමහරු පන්සලට එන පන්සලට ආවම හාමුදුරන්ට වන්දනාවේ අමාරු වෙනවා මොකද මේ කොන්ද නමන ගොඩක් අමාරුයි එක්ක ඇඳුම් ඇඳගෙන ඇඳුම නිසා වෙන පුළුවන් ඉතින් මේ හරියට වහන සර්විස් එකක් සර්විස් කරනවා වගේ අපි ප්‍රාණසාරාත්ම අපේ මොළේ ශ්‍රේෂ්ඨයක් වෙනවා. කොහොමද වෙන්නේ? ඒක පස්සාකාරයේ සිද්ධ වෙනවා. මොළේ චිත්තෝවිෂය මොකද කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට රූපේ කොහොමද? අපි බුදුහාමුදුරුවෝ කියන කතාව. ගෞ අති සතර සම්පන්න විසුණු වහන්සේලා රකින්න. ඉතින් අපේ රූපේ දැක්කා. අපේ මොලේ සංඥාවක් ගියා. ඊළඟට අපේ ශබ්දේ මොකක්ද ශබ්දේ? පන්සලේ පිරිසාලක නිසාත් ඇහෙනවා, බණ නිසාත් ඇහෙනවා. ඊටත් වඩා තමන් පසක තීතෝල අනිහා හාමුදුරන්ට ගන්නවා. හාමුදුරුවෝ කියනවා ඒගොල්ලෝ සරණ සුවපත් මේකේ තියෙන මේ තරමේ තියෙන කොච්චරද කියලා බලන්න. ඒ තරමේ තමයි මොලේ යන. මොලේ තියෙන මොලේ ප්‍රකෘති මාත්‍රය. ඊළඟ රූප ශාස්ත්‍රය ගන්ධය. ගන්ධ කොහොමද නරකන්නේ? මරණ දෙයක්. අනුකූලසෝන් කියනවා. සමහර වෙලාවට ඒ සිල්වත් ස්වයං මහන්සියලාගේ සුවඳ ස්වාමීන් වහන්සේ දේවතාවුන් වහන්සේලා බලාගෙන ඉන්නවා. මේ මානසිකාසන හකට මොකද කරන්නේ? ඉතින් මේ විදිහට අපිට සූදානම්. රූප, ශබ්ද, නාම, ස්වර්ශය. අපිට අසතුටු නැහැ මොකද? ස්වාමීන් වහන්සේලා බණ කිව්වා. සම්පූර්ණ අස්වාදයක් තියෙනවා. අපි ඒක කිව්වා. ඒ වගේම තමයි ස්පර්ශය. මොකද මේ ශාස්ත්‍රය? ස්වයංනාත්මයේ පිළිතුරක් ගන්න. පිළිතුර අපෝ ස්පර්ශ කරනවා. එතකොට අපි මේ පහම සම්පූර්ණ වෙලාදී අපේ මොලේ සරිසු. අපි මෙතන මේ දේ වහන්නේ අනු මනසේ. ඉතින් මම බලාපොරොත්තු ආත්ම ස්වයංනාත්මය කරලා ඒ ඉතින් කටයුතු කරනවා කියන්නේ විතර තමයි ප්‍රශ්න. ඊළඟට තමයි ඊළඟට අතිම මාගේ සමාධිය කියන්නේ සමාධියට මාගේ සමාධිය අසමාධිය මාගේ සමාධිය සහභාගී වෙනවා මාගේ සමාධියට එසේ පොලේ සිදුවෙනවා ඒ වගේම ඔබ ආත්මය මේ මහත්මයා පිළිසිරෙනවා. ඊළඟට මේ මේ මහත්මයා අහතර නාමයෙන් කියන්නේ නොකියවත් සියලු වෙනාට ඉස්තුතියන් වෙනවා. පිළිසිරෙනවා. මේ කතාවේ සමහර අය සෑහෙන මානසික misalnya sudah boleh berjalan. Lalu dalam mana susu sopela. ඒ සාන්තන විශ්වතරන්තන ඉරගෙන මේ බුදු සිල්ව බුදු පුත්‍රයන් වහන්සේ කෙනෙකුට අපෝස්ථාන කළා. ඒ වාසනාව කරගත්ත මහත්මයා නිරෝධ මහත්මයා සාපරිවර්ත සුබසුත් ඉස්සිකන් ඒ වගේ අප හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි අද මම මේ වෙලාවේ කතා කරන්න හදන්නේ අපිට මේ භාවනා වල මුල සාර්ථක කරගන්න උදව් වුණ සියලු දෙනාටම ස්තුති පූර්වකව පින් අනුමෝදනා කරන්න. ප්‍රථමයෙන්ම මම තරුණතමහාය ආධිපති ගරු අහංගම රතනශ්‍රී ස්වාමීන් වහන්සේට පින් දෙනවා අපිට මේ භාවනා බුදුව පවත්වන්න දවස් 10කට අපිට පන්සල ලබා දීලා කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට හැමදේක්ම සූදානම් කරන ධර්ම ශාලාව පල්ලෙහා ධර්ම ශාලාව මේ හැමදේක්ම අපිට ලබා දුන්නේ අපි මේ වැඩමුළුව සාර්ථකව කරගත්තා. ඊට අමතරව අපේ ස්වාමීන් වහන්සේව ආදරේ බලන්න ඕනලා උන්වහන්සේට ආරාධනා කරලා පහසුකම් ලබා දීලා සමාගයේ සහෝදරයෙක් වගේ දැකලා ගන්නට අපේ ගුණසේක පුණ්‍යනම් පුණ්‍යනම් මොදලා කරනවා එකම සුතිවන්ත වෙනවා. ඒ අතර අපේ අනේ පොඩි ආමුදුරු අපේ ආමුදුරන්ට පරිවාර හා ස්වාමීන් වහන්සේ තමයි නම් ඉන්නේ. උන්වහන්සේට අපේ ප්‍රස්ථාන කරන හැමදේම සහයෝගයෙන් දීමක් පිළිබඳ උන්වහන්සේලාට අපි స్తుතිපූර්වකව තුන අනුමೋದන කරනවා. ඊළඟට මේ භාවනා වැඩමුළුව අපිට සාර්ථක කරගන්න මම කලින් පිළිස උදවුණා. සමහරව අපිට දා ශිල්පකේ පරිත්‍යාග කරලා අපිට නෑ. දිනදායේදී හොඳින් අපේ ශීල සමාධි ප්‍රඥා වඩන්න උදව් වෙනවා. ඒ ආයත මම ඉතාමත්ම කවුරුන් කුණාන කුණාන කරනවා එයාගේ ගෞරවයෙන් අපිට මේ වගේ සාර්ථක වැඩමුළු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ අතරම මේ භාවනා විදියට කියන්න තවන්නේ ශරීරනාට මම හිතේනවා. තව මේ භාවනා මුලදී මේක සාර්ථකව කරගන්න උදව් වුණු රූපාස්වාදයෙන් හවස තිබුණා මේ පල්ලෙහා බැස්මන්ට් එකේ මේ විනාපත සංසද අපි කවුරුත් ඒකේ මේ දාස ප්‍රබෝධමත් කරගත්තා. ඉතින් ඒ වගේම හුඟක් දේවල් වලින් මේ දෙපළ මේ භාවනාවට බැඳුනට උදව් වුණා. ඊට අමතරව ම්ම් මේක සාමාන්‍යයෙන් නොයෙක් දෙයක්. කැලරි ලිමිටෙඩ් මිචිගන් ෂිකාගෝ වැන්කූවර් DC වගේ පැත්තේ මාතු අය මේ හිමාලයක් එක්කම ඒ අයගේ පැමිණීම නිසා තමයි මේ භාවනා වැඩමුළුව සාර්ථක වුනේ. අපි ඒ නිසා එයාට තුන්වන් වන්දනා කරනවා. අපි මේක සාර්ථක කරගන්න dormire. ඒ අතරම අපේ ස්වාමීන් වහන්සේ හොඳින් බලාගත්ත රංජන් මහත්මයාට ශබ්ද ප්‍රපාලනයට උදව් වන නිරෝෂ මම පිළිගන්නවා මොකද මේවා අපේ අවශ්‍ය කොටස් භාවනාවට මුලක් සාර්ථක තවද මේ දැන් මේ මිද විනාඩියකට කලින් කතා කරපු ධර්මඥය මිද අපිට කලින් පිටිට භාවනා වැඩමුළුවේදී ස්වාමීන් වහන්සේට කැපකරුවක් පසු ඉඳගෙන කැපකරුවක් පසු ඉඳගෙන ඇදිස්සේ වගේ ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවයන් හොයලා ඒ මාත්‍යා බොහෝ ශ්‍රද්ධාවන්ත ඒ කාලේ ඇත්තටම භාවනා කරා මොනවද ඇත්තටම හරින. ඉතින් ඒ වගේ අය අපිට ඇත්තටම ආලෝකයක් මේ වගේ භාවනා වැඩමුළුවක. ඊළඟට last but not least මල්ලිකා කරනවා මහත්මිය මේ භාවනා සංවිධානය කිරීමේදී මම දන්නවා බොහෝම කරදර පටලැවිලි කියන්නේ ඒක බොහොම නේ ස්මූත් වගේ ප්‍රොබ්ලම් එකක් නෙමෙයි. කතා කරලා ආපු අයත් එක්ක සාහිත්‍යම විද්‍යුත් මාධ්‍යයේ විතර මේ ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන එයාලට පහසුකම් මනේවානික පහසුකම් මේ වගේ අනිත් හැම දේවල්ම සලකලා දීලා මේක කරන්නේ මහත්මේ ගත්ත මහන්සියම ප්‍රොජෙක්ට්වම දානවා. ඉතින් ඇයට අපි ප්‍රාර්ථනා කරනවා මේ පිනේ ඔබතුමියට වහවහම ධර්මාභෝධය ලැබෙන්නේ. ඉතින් ඒකට උදව් වුණා සාකච්ඡා මහත්මයා. අපිට ඒක අමතක කරන්න බෑ. එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දුන්න ප්‍රායෝගික නිසා එතුමියට කරගන්න පුළුවන් වුණා. ඒක මේ ත්‍රිපිෂ්ඨ ඒ තුන් දෙනා එක පුදුම හරිම බලන්නකොට හිත පහළ වෙන මේ දර්ශනය සහෝදරිය තුන් දෙනෙක් එකට එකතු වෙලා මේ වගේ භාවනා කරලා ඒවට අවශ්‍ය මේ අනිත් අයට උදව් කරගෙන ඒක බලන් ඉන්න හරි ලස්සන දෙයක්. මොකද මම දැනගන්න ඔය වගේ පොළේ දෙනෙකුට මේ ධර්ම මාර්ගය රැකගෙන අපි එළිය දකින්නේ. ඉතින් ඒ නිසා එයාටත් මම ඉන්න අනුමෝදනා කරනවා. ඔයගොල්ලන්ගේ ධර්ම මාර්ගය සාර්ථකව කරගෙන ගිහින් මේ භවයේදීම ධර්ම අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඊට අමතරව මතක් වෙන්නේ නැහැ. මම උපායනීය මහත්මය මේ දැන් හැතුම ජනකාරී මේ සියලුම බෑග්ග්‍රවුන්ඩ් වර්ක් කරලා ඉන්නේ. ඉතින් ඒක මාලිකා තමයි පොකුලක් වුණා ඔය මේ ඊමේල් අන්තිමට හැමෝම රෙජිස්ට්‍රේෂන් ඔක්කොම නැන්පත් තමයි අපි ගන්න වාස්නා මේ නම් පාවකදී ඉතින් මේ මාසෙකට අපි පින් දෙන්න ඕනේ මම කියන්නේ දාන නිමස් නැහැ. කවුරුත් කරපු අපේ භාවනාවේ ධර්ම දේශනා. ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඉස්මේ එහෙමත් නෑ එන්නකොට නම් හැමදාම වාසන කොට ආයෙත් ඉන්නවා. වැඩ කරලා ඉන්නේ. ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් මම හිතුණා. මම හිතන්නේ මම මේවා අස්නාවා මේක කරයි. ඉතින් මට කාලයක් අමතක වුණා නම් විශේෂයෙන් මෙන්ෂන් කරන්න මේ සමානම ඒකම තමයි සමානයි. අපිට සමානයි මේක සමානයි කියන්නේ හැමෝටම දුන්නා කියලා කතා කරවලේ බාධාක් වුණා නම් යෝගීන්ට ඒකටත් සමාන වෙන අපි කොච්චර කිව්වත් නිශ්ශබ්දතාවය රකින්න කියලා සමාරුන් පැයට ඒක දැනගත්තේ නැහැ නමුත් සාර්ථකව බැලු භාවනා මොළොන්ගේ කොනේ බලනවා නම් ඇත්තටම හරි සාර්ථකයි. අපිට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැන කියනකොට යන් තියෙන ඔබ වහන්සේ ස්වාමීන් අර ගම් විවාහයේ ධර්මයට නිවියක් දුන්න ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසය, උන්වහන්සේගේ ධර්ම ඥාන අවබෝධය ඒවාගේම භාෂාමය ඥානය ඕනෑම සංස්කෘතියකට අවශ්‍ය උපමාවකුනේ ඒ මේ භාෂා විනාශ එක්කනම් හරිම මේ පුදුමයි මම දන්නේ හැටියට සතරගම් මුනි ශ්‍රී රාමුදරාගේ ශබ්ද භාෂා පරමේශ්වර ඒ වගේ ස්වාමීන් වහන්සේලා අපිට අමතරව වහන්සේගේ තමයි අපි එච්චරම ඒ කියන්නේ වහන්සේට මේ ශ්‍රාවකයන්ට අදබල දවා ගන්න තියෙන බව මේ භාෂා විලාශය චතුර බව චතුර කතිකත්ව ඒ වගේම වහන්සේගේ කවිදී සින්දු හැම දෙයක්ම අපිට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න ඕනේ ධර්ම දේශනාවට සමන් දෙන්න ඒක මේ උපයෝගී වුණා. ඉතින් අපේ මේ ශාස්ත්‍රීය ප්‍රාතිහාර්ය අනුරුකම් සාපත ධර්මය වහන්සේ දුන්න ධර්මයක කරගන්න මේ භාවනාව වැඩමුළුවේ බැරි වුණත් අපි හර දෙනාම හිතන්නේ පිළිගන්නවා අර මේ යකපැටයක් පාවිච්චි කරනකොට කාලයක් ඉස්සෙක ගෙවුන ගෙවෙනවා මිසක් අපිට ඒක ගෙවෙන වේලාවක් පේන්නේ නැහැ. අපිට ඒක දෙමු කාමයේ අදකින්න පුළුවන් වෙයි අපේ සිත්වල ඇතිවලා තියෙන දියුම අනිත් එක අපිට මේ හැමදෙනාගේ මම කියනවා විතර කියන පස්සේ මේ විදිහට මේක මේ ඉන්ටෙන්සිව් ප්‍රෝග්‍රෑම් එකක් වගේ කරන්න බැරි වුණා පුළුවන් තරම් භාවනාවන දවසේම භාවනා කරලා මේක අර කියන්නේ වස්තුවේ කියන්නේ ඉඳන් ආරම්භ මොකද අපිට මේ මේ ධර්මයේ එන වගේ කාලයක පිළිවිල යන කාලයක අපිවත් මේ සාසනයේ උණුසුම තියාගන්න මාර්ගය. වෙන නැහැ කොහොමද? ඒක කරන්න තමයි කියන්නේ. ඉතින් වැඩමුළුවට සහභාගී වෙච්ච දෙනාටම ස්තුති කරනවා ඒකම පින් අනුමෝදනා කරනවා බොහොම සාර්ථකව මේක කරගන්න පුළුවන් වුණාට මහන්තව අතුචි ස්වාමීන් වහන්සේ ඇතුළු ධාරාධිපති ආරාවාසි සියලු ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන අපිට මේ වගේ වැඩමුළුවක් පවත්වලා අපිට ගුවන් සේවය දැකීම ධර්මය ධර්මඥානය ලබා දී අපිට මේක සාර්ථක කරලා ඉදීම ගැන ඔබට තේරුම් ගන්නයි දුක් නිරෝධී වේවා ආශිර්වාද වේවා තව තවත් මේවා මේ මුළු ලෝකයේම මේ වගේ මේ මුළු පංච මහා දීපවලට වහන්සේගේ ධර්මස්ථානය බෙදාදී මේ ලෝකයේ මිනිසුන්ට ජීවත් වෙන වඩා සුදුසු තැනක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සාකාරය කතා කරන්නේ. අපේ විකුණනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ ප්‍රධාන මාතංග රත්නයේ අවසර සදාවත් යෝගී ජීවත්නි ඉඳතියි දින 10ක තම වාසනාවන්ත භාවනා වැඩමුළුවක් අවසන් කරලා කවුරුත් නිවෙස් බලා යන සූදානම් වෙලාවේදී මේ උදාර මහාන් පාරණයට දෝපකාර වේදයන් දිනාටම සුදු පූර්වකව ආශිර්වාදය පින් අනුමෝදන් කිරීම කලින් කළා. මේ වෙලාවේ බොහෝ සතුටු වෙනවා. තුරන්තෝ මහාවිහාරයේ ඉතාමත්ම පිටිපිට අවස්ථාවක් ඇටියට මට පේනවා. මම අපේ ධම්මජීව ආමඳුන් වහන්සේට ආරාධනා කරනවා පුළුවන් නම් හැම අවුරුද්දේම දින 10ක් වැඩමවලා අපේ විහාරස්ථානයේ මේ විදි වැඩමුළුවක් කරන්න කියලා. මේ ධම්මජීව ස්වාමීන් වහන්සේට ලොකු වාසියක් උදා වුණා. ගුරු මේ ඉතාම ශ්‍රේෂ්ඨ සංඝ වහන්සේලා සම්මාචාර්ය වහන්සේලා සේවනයේ මේ භාවනා ගුණ ලබන්නේ. ඒ වගේම ලංකාවේ ශ්‍රේෂ්ඨ සංඝ වහන්සේලා මේ මාතර අතිපූජ්‍ය මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ කටුකුරුන්ගේ අතිපූජ්‍ය කටුකුරුන් ඥානානන්ද ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ඇතුළත ලැබුණා. ඒ ඒ විදිහේ උස්මන් වහන්සේලා ඇතුළු කරගන්න ලැබීමත් ලොකු භාග්‍යයක්. මේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මම කවදාවත් දැකලා නැහැ. මට කැමැති කිව්ව දකින්න. නමුත් ඒ අවස්ථාව සැලසුනේ නැහැ. උන්වහන්සේ කවුද කියලා දැනගන්නට පොතේ. මම මොනාරේ හිටියේ අපි ධම්මදීව හාමුදුරුවෝ වරිම වර ඥානන්ද හාමුදුරුවෝ මතක් කරලා. උන්වහන්සේගේ තිබිච්ච ඥාන සම්භාරය කොච්චරද කියලා පොතපත කියනවා තේරෙනවා. උන්වහන්සේගේ තිබිච්ච ආධ්‍යාත්මික ගුණෝගාම කොච්චරද කියලා තේරෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ ඇතුළු කරපු ධම්මදීව හාමුදුරුවෝගේ ජීවිතයේ වඩා වෙනස් මතකයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඥානන්ද හාමුදුරුවෝ ලංකාවෙන් වැඩකට ගියේ නැහැ කියලා හිතුවා. හිතේ. නමුත් ධම්මජීව හාමුදුරුවෝ වැනි ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නම අරණ්‍ය තුනා නම් මේ ධර්ම සම්භාරයේ සමාජයට යන්නේ කොහොමද කියලා මට හිතා ගන්න. මොකද උන්වහන්සේ පිටිපිටේ හරියට කියලා තියෙනවා. අවබෝධය කියලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයට අතිරේකව අටුවාටිකාවට අතිරේකව විවිධ ආන්තරික හේතු වල තියෙනවා. ඒකයි වටින්නේ. කොහේ හරි භාවනා පිළිපදව කොටස් පළවෙනියට දැනගත්තොත් උන්වහන්සේ පොත හොයාගෙන ගිහිල්ලා ඒ පොතෙන් ගන්න තියෙන අන්තිදයක් තියෙනවා නම් උන්වහන්සේ ඒක ගන්න. මේක වටිනේ. විද්‍යාන්තයේ යම්කිසි දැනීමක් ධර්මයට ඉදිරි කරගන්න ඕන කියලා තේරුම් කල්පනා කරොත් උන්වහන්සේ ඒක ගන්නවා. විශේෂයෙන් උන්වහන්සේ ඉගෙනගත්ත විද්‍යාන අනුව විද්‍යා අධ්‍යාපනයේ මේ විද්‍යාන උන්වහන්සේට විද්‍යා අන්තයෙන් දැනීම ලැබිලා තියෙනවා. ඒකත් උභාගයක් වුණා. මේ යම් ධර්මයේ පිළිබඳව උනාසයට අවබෝධය ලබන්නේ ඒකත් එක හේතුවක් වෙනට ඇති කියලා හිතෙනවා. මම දැක්ක තවස්ථානයක් තමයි මේ අපේ ආමුදුන්ට මට අපේ විසුණු වහන්සේලාට උන්වහන්සේගේ ජීවිතය හරිම ආදර්ශයක්. මොකද මේ ආදර්ශය කියන්නේ බොහොම වටින දෙයක්. දෙමව්පිය දරුවන්ට ආදර්ශයක් වෙනවා. ඒ කියන්නේ දරුවෝ හොඳට හැදිලා තියෙනවා. බුදුහාමුදුරේ දේශනා කළා මේ විසුණු වහන්සේලාට ආදර්ශය තියෙනවා. ඒ සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලා සංඝ සමාජයට අදාළයි. මේ නූතන සමාජයට මට තේරුනේ නම් ජීවහාමුදුරගේ ස්වාමීන් වහන්සේලා අදාළයි. උන්වහන්සේ ඉදේපාන්තරමේ භාවනා වැඩමුළුවට වැඩමවලා මේ කුටියට වැඩිහාම සාත්‍යක සෙකන්ඩ් යනකම් නිකන් ඉන්නේ. පොඩි කාලයක් මම නිකන් ඉන්න දැක්කේ. මට හිතුණා ඇත්තට මගේ කාලේ කොච්චර අපිට යනවද කියලා. මොකද මේ විහාර රසායනයක් වැඩ කරනකොට ඉතින් ගායක වෙනවා කතා බහ කරනවා. දම්ලියාවම නිකන් කතා කරගෙන ඉන්නේ. වැඩ කෙටිදයක් තමයි කතා කරන්නේ. මේ දාන පන්සල ඉන්න කෙලිම වාඩි ඉන්නේ මේ අවශ්‍ය කටයුතු කරන්න. ඒක ධර්ම විද්‍යාවක් කරන්න. දහම් ප්‍රශ්නයක උත්තරය වань. මේ මොකක් හරි අර්ථවත් දෙයකට උන්වහන්සේගේ ජීවිතයේ මේ කාලය ගත කරන්නේ. ඉතින් ඒ නිසා ඒක බල්ල කියලා ඇත්තට ලොකු මේ කානුවේ හතරක් විශේෂයෙන්ම ලොකු ආදර්ශයක්. මේ අපි ආනුත් එකක් මම කතා කරලා ඉන්නේ. බලහ දන්දියාම කොච්චරවත් කොයි වෙලාවකත් අර නිකන් ඉන්නේ නැහැ නේද? ඉතින් මේ ජීවිතයක වටිනාකම මොනවද තේරුම් අරගෙන මේ මොහොතක්වත් අපිට යවන්නේ අනිත් කාර්යයෙන් දෙකක් තමයි මේ කිව්ව කොහෙන් අහනවද කියලා නේද? මේ කිව්ව කාරණා කොයි විලාසවත් ඇහෙන්නේ නමුත් දැන් ආරම්භ දෙන්නේ. ඒ සින්දුවක් ඇහුනහම උන්වහන්සේ සින්දුව කොහොම හරි ධර්මයට සම්බන්ධ කරගන්න. දැන් ප්‍රේමාලෝකයේ නිහී ගිය මඟුන්ගේ යන දැකුම ගියා කිව්වොත් උන්වහන්සේ කණිකේ සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒක වැටෙනවා. ඔයත් අන්න සින්දුවක් ඇහුනහම මේ සින්දුව ධර්මයට සම්බන්ධ කරගන්න අනිත්‍යයට සම්බන්ධ කරගන්න ජීවිතයට සම්බන්ධ කරගන්න උන්වහන්සේ මේ මන කියනකොට කාරණා තුනක් අහගෙන හිටියා. ඒ හරියම වැදගත් සැලෙච්ච දේවල් අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ තියෙන වැදගත් කවි මතු කරගෙන මේ ධර්ම රසය දුන්නේ නැති මට දුතුමයි මම බොහෝ සතුටු වුණා. කොච්චර වටින දෙයක් මේ අවශ්‍යකම් සැරයක් මේ විදිහට වැඩිදුර කරන්න පුළුවන් නම් කියලා. ඉතින් උනාගේ කිසි විශේෂ දක්ෂතාවය මේ සිංහලෙන් බණ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට බණ කියන්නේ. ඒ වගේම ගුරු භාෂාවෙන් ධර්ම දේශනා කරලා පොත්පත් ලියන ඒ බලසත්තුනේ මේකට තේරෙන මහ උදාර දේවාව. එනිසා අපි මේ වගේ ස්වාමීන් වහන්සේලා අවුරුදු 100ක් ඉඳන් 100ට වඩා ජීවත් කරගන්න පුළුවන් නම් ඒක සමාජයට උදාහරණයක් අපතක්. ඒ නිසා අපි මේ උදාහරණ තමයි සිද්ධ කරපු වෙලාවේ උන්වහන්සේට ආශිර්වාද කරනවා. ඔය ඇත්තෝ මේ දවස් 10ක් තිස්සේ හොඳ සිතිවිලි පහල කරගෙන මේ හිත පිරිසිදු කරගෙන ලොකු යහපත් ගමන් මාර්ගයකදී ඒ තුන පුණ්‍ය සිතිවිලි පහළ වෙනවා. ඒ පහළ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපසිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපේ ධම්ම ජීවනාන්තරන් වහන්සේට සේවාසදී කාර්යයක් නිරෝගීව යහකින් වැඩෙන්නට ආශිර්වාද ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම් සිද්ධ කරන වෙලාවේදී උදව්පකාර වෙච්ච ඇත්තන්ට මේ ස්තුති කරා පුණ්‍යානුමෝදනා කරා අපි මහත්මිය. ඇත්තටම මම තවත් වචනයක් කියන්න ඕනේ මේ පින්කම් සිද්ධ කරනකොට මේ මල්ලිකා කමරත්න මහත්මිය ඒ වගේම සාරකමරත්න මහත්මයා දෙපළ ලොකු කැපවීමක් කරලා මේක සංවිධානය කරන්නේ. මල්ලිකා නෝන හරිම කැපවීමක් මේ චිත්‍ර පහත මේ මුටේ වලට යනවා කතා කරනවා. එතකොට මේ දුර බැහැරේ ආපු අයට කොහොමද පහසුකම් සපයන්නේ කියලා ලොකු බයෙන් ඉන්නේ. එතකොට රූපාවින සූර්ය මහත්මිය, ඒ වගේම මේ තේනදී සූර්ය මහත්මිය ඉතින් මේ අතෝ හරි මහන්සියක් ඇති වුණ ඇති කරගත්තා මේ වැඩ පිළිවෙල කොහොමද කරන්නේ කියලා. ඒ වාස්තවත් කරන්න. එනයිට පහත සංසප්ප යන්න. ඒතකොට දානමානාදී කිවිලේ කිරීම බාරදීම් වාදී කටයුතු. අපේ දායක පිරිස බොහොම කැමති දන් දෙන්නේ. ඒ දන් දෙන බාරගත් ඇත්තෝ බොහොම ඉහළින් අනුපාඩුවක් නැතිව හරි කැමැත්තෙන් යන්නේ. අවශ්‍ය දෙයක් නෙවෙයි. කැමැත්තෙන් අපිට දානය ඇති කියලා අහම කැමැත්තෙන් ඒව බාර අරගෙන ඒක දානමානාදී කරලා. ඉතින් ඒක අපි ඇත්තට පිළිගන්න කරන්න ඕනේ. විශේෂයෙන් මේවා ඉස්සරහට සංවිධානය කරන්න මේ මල්ලිකා තරණරත් මහත්මියට, ගල්විකාර මහත්මයට, මේ රූපවි කුරිය මහත්මියට, සේවන තේන මහත්මියට ඒ ආදි කොට ඇති උපකාර දෙන්නේ හැම දිනම අපි ආශිර්වාද කරනවා මේ උතුම් කටයුතු කරන්ට නිරෝගී සම්පතිදා පිළිසල් දේවා කියලා. සාදු සාදු. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ අපේ නම් ජීවහාමුදුර බලාගන්න කැපකරුවා තුන් දෙනෙක් හිටියා. ඉන්නවා මේ අපේ රංජන වල්ප මහත්මයා ඒ වගේම නිරෝෂ් මහත්මයා. ඉතින් ඒ දෙන්න හරියටම අප ගැටලුවා අමුතු බයව ගහගෙන ඒ කටයුතු කරලා අපිට කිසිම වරක් තිබුණේ නැහැ. දමදී හාමුදුරුවන්ගෙන් අන්තු මාස්ටරේක වරක් අපි අපිට මේ හාමුදුරුවන්ට එහෙම තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ දිනපතයක් කරගෙන අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ තරමට ඒවා අවලාගත අන්තු උන්වහන්සේ කොහොම කරා. මේ හැන්දෑවට මෙහි වැඩියට පස්සේ විමුදියා තවත් කොහොම කරන්නේ නැහැ. ටිකක්වත් ඕනේ නැහැ උන්වහන්සේට. ඒ වැඩ කටයුතු කරන උන්වහන්සේට කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සංජය මහත්මයාට මේ නිරෝධ මහත්මයාට විශේෂයෙන් ආශිර්වාද කරනවා පින්කම් සම්බන්ධ වෙයි. මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච මේ පිළිස ආපුත තමයි මේක මේ කටයුතු ලස්සනයි. සමහර විට හතර පහ දිනකාවන් දහ දිනකාවන් ගියම නම් දිනාන වැඩිම අපේ යමක් වගේ හිතෙන්නේ. නමුත් මේ ඉස්සරහ පිළිසක් ආවම 60කට වැඩි නේද? එහෙමයි. ඔව් 60කට වැඩි නිසා මේ වැඩමුළුවට සම්බන්ධ වීම බොහොම වටිනවා. එයාට විරුද්ධව වැඩ කටයුතු දෙන්නේ. ඊට වඩා වටිනවා මේ විදිහේ උතුම් කටයුතු වල සම්බන්ධ වීම කියලා හිතාගෙන එයාට දැනෙන්නේ ඒ සමේ ෆැමිලි එකට අපි මේ වෙලාවේදී සර්වනා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මේ පිළිතුරු සෑම දෙනාටම මේ උතුම් පින්කම වලින් සත්‍ය අවබෝධයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. කරු ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරය අද නම් මගේ කතාව දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් කාටවත් තේරෙන්නේ නැහැ මම කියන්නේ කියන්න හදන දේ. Dear fellow friends, on behalf of all the people who came from outside of Toronto, I would like to thank everybody for the wonderful retreat that was provided by uh, beginning with uh, the most venerable Ahamavar Ratnasri Swami Vahansa of the Toronto Mahavihara. Um, most of you do not know how fortunate you are to have an uh, abbot or a head monk who gives his uh, total support and assistance and uh, total commitment for something like this to happen in such a great way because having it with outside support and seeing what is happening in the other temples in Canada, I can really appreciate what he has done for you. And for that, I would like to give my uh, appreciation and the merit for making this occasion possible. Then I would like to uh, thank the uh, Dhammajiva the Vishnavanya for coming all the way to uh, teach us the Dhamma and help us to improve in our meditation. And I know how hard it is for someone to travel this far. Just coming from DC, we were tired. But whenever Dhammajiva travels to so many retreats, going first to Europe and then to United States and then coming to Toronto, and he has all the Kirtanaik got so many countries, and yet he never misses one meditation. He is here all the time to encourage us and to make sure that we too will come every day early morning and keep however difficult it is to be in one position by being an example to us. I also always appreciate his the time and effort he puts for his Dhamma talks, which are always very it's a And even though my scenery is not good, and I prepare very much before I come by reading everything that is sent to me and reading the English copy, I always learn by listening to him. And for this, I would like to give my appreciation to him once again for coming all this way and giving these wonderful Dhamma talks and answering all our questions and supporting us in our spiritual growth and I wish him all the happiness, good health and long life and all success in his spiritual journey. Sadhu, sadhu, To make this possible, there was support from the Sapakaru Ranjan and of the Toronto Vihara, but also so many people from the Toronto Mahavihara. I do not know all the names of all the people, and if I start to list them all, I will leave some out. So I will just tell the names of the people I know, who, who I noticed and who I work with. And that is Malika and Sarah, who I have known since 2011 and who have been my Kalyana Mitra. The service that they provided is really uh, remarkable. Having been a coordinator myself in UTEX, I know the amount of dedication that is required to pull a pull a, a, a event like this with people coming from all over Canada and US, and also for coordinating the accommodation and the van for them. To support them, we had Rupa and Sarah, who did an absolutely fabulous job with the morning and evening dinner and also providing tea for us in the evening. For these people, I extend my greatest appreciation because I know that it is because of them that we had this opportunity and also because of their great skills and their coordinating skills that all the people in the Toronto Mahavihara, all the devotees joined together to make this a very, very successful event. That shows the unity that you have with the leadership of Venerable Ahamama Ratanakiri and the commitment of the devotees of the Toronto Mahavihara and coming from outside, I give my greatest appreciation for the wonderful support and unity that you have here to make such a successful event. And with my appreciation, I wish all of them and everybody who attended the very best and all success in their spiritual growth. සාදු සාදු සාදු මට සාමාන්‍ය මොකද ඉස්සෙල්ලා මම අහසොත් මේක සිදු වුණා. ඇත්තටම ඉන්දා මහත්මියත් අපේ දවසා එළගේම අපේ අහන්න මිනිස්සු ගන්නවා. උන්වහන්සේ කර සන්තෝෂ වෙන කෙනෙක් නෑ. භාවනාවල මුල තියනවා කියනවා. එදා අපිට මෙතන ගාථාවක් මෙතනදී පමණ උන්වහන්සේ කිව්වන්නේ හම්බුනේ මොකද කරන්නේ නැහැ කියලා. උන්වහන්සේ වක්කේ බැලුවා අන්තර ගාථාවක් ගලවන්නේ නැහැ කිව්වා. ඒක උන්වහන්සේ මට ඉස්කෝල් කාලේ දීලා මේ ඉස්කෝල් විද්‍යාලයෙන් මේකේ හයි කරන්නේ කියලා ඉතින් මම උන්වහන්සේට දීර්ඝායස නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මගේ වර්ග සමාගමේ කියලා අපි මේ භාවනා වැඩමුළුවේ මාතෘකාවක් සහභාගී සියලු දෙනාටම නිදුකී රෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවසරයි තොරතුරු මහායාලාපති ගෞරවනීය මහාන්තරණ වහන්සේ භවනාවේ ප්‍රධාන සිත කරන් දෙනු දන්චීය ගෞරවනීය මහාන්තරණ වහන්සේ අනුන් මහා සංඝරත්නයේ අවසරයි මේ භවනාවේ ප්‍රධාන සඳහා සහභාගී වූ යෝගාවචර ඔබ සිද්ධාවේ අවසරයි මෙවස්ථාවේ වචනයක් තේපත් කරන්න ඕනේ කියලා හිතුණා. මේ වගේ වැඩසටහනකට සහභාගී වුණු පළවෙනි අවස්ථාව තිරුවන් අධ්‍යාපනයේදී අපි පාවර වැඩසටහන කියලා යනවා නමුත් දවසක් දෙකක් වගේ තමයි තියෙන්නේ. නමුත් හරි අවබෝධයක් හරි වැටහීමක් අපිට ඒ තුලින් ලැබුණේ නැහැ. භාවනා පිළිබඳ ආශාවක් තිබුණා. ඉතින් මේ අවස්ථාව ලැබීම පිළිබඳව හදවතින්ම සතුටු වෙනවා. මම මේ අවස්ථාව ලැබුණේ තුනුරුව මහා විහාරාධිපති ගෞරවනීය කොහාම්දුරෝ මේ විහාරස්ථානයේට මම වැඩමවා ආපු නිසා මහත්ගේ ආශිර්වාදය නිසා අවසරය නිසා මට මේ විහාරස්ථානයේ කෙටි කාලයක් වැඩ වාසය කරන අවස්ථාව ලැබුණා. ඒ නිසා මට අවස්ථාව උදා වුණා නායකහඳුර අවසර දුන්නා මේ වැඩසටහන සහභාගී වෙන්න කියලා. ඉතින් හරි සන්තෝෂයෙන් සහභාගී වුණා. කියන වචන නැහැ ඒකනම් හරිම ප්‍රකටයි. ධර්මයේ පිළිබඳව සතියේ පිළිබඳව ධර්ම ජීවන ආන්දෝ දේශනා කරපු ඒ විලාසයේ දේශනා මාලාව හදවතට හොඳටම දැනුණා සතිය කියන්නේ මොකක්ද කියලා. හැම වෙලාවකම හැම මොහොතකම සතිය මතක් කරගන්න. අනේ කොයිතරම් වාසනාවක්ද කියලා හිතනවා. මේක අපි දැනගෙන හිටියේ නෑ මේක තියෙන දුකක් දැනෙනවා. අපි මේක කලින් මේක අවබෝධ කරගත්තේ නෑ නේද කියලා. ඉතින් මේ භාවනා දවස් 10 පුරාම කරන අහන්න ඕන ප්‍රශ්න යෝගාවචර පින්වතුන් අසන්න තේරුණා මට යම් ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ එදා සාකච්ඡාවේදී අහන්න ලැබෙනවා. ඉතින් මට අහන්න අවශ්‍යතාවයක් උනේ නැහැ ප්‍රශ්නයක් මොකද එන හැම ප්‍රශ්නයක්ම වගේ මේ පින්වතුන් අසන්න තේරුණා ඇහුවා. ඉතින් ඒ අහපු සියලු දෙනාටම සතුටක් වෙනවා පින් දෙනවා. ඔබලා යහපු නිසා මටත් ඒකෙන් අවබෝධයක් අවස්ථාවක් ලැබුණා මගේ නතුරු ඉරාකණය කළා. නිසා ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. මේ අවස්ථාව සඳහා සහභාගී වීමට අවසරය ලබා දුන්නු අවකාශය ලබා දුන්නු තුරට මහා විහාරස්ථති ගෞරවනීය මහාමුදුරන් වහන්සේට මගේ ගෞරව පූර්ව ස්තුතිය ප්‍රණාමය ගෞරවය සුදකල සිටිනවා පින් අනුමෝදන් කරනවා ඒ වගේම සතියේ නිවන ධර්මාභෝධයේ පිළිබඳව නිර්වාණෝපදේ ලබා ගන්න මේ මාර්ගයේදී අපිට සතිය බලපාන ආකාරය සතිය කොයි වගේද පිළිටවන්න ඕන කියලා ගැඹුරේ ධර්මය අවබෝධ කරගන්න. ගෞරවනීය ධම්මජීව මහත්මයාණන් වහන්සේට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී පොදු කර සිටිනවා. සුභාන්තයේගේ දේශනා මාලාව තුළින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් අවබෝධයක් ලබා ගත්තා කියලා ජීවිතයේ වෙනත් පැත්තකට යොමු කරන්නට මේ ගොඩාක් මට ආශිර්වාදයක් වේවි අවස්ථාවක් වෙන කියලා මම හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා සම්බුදුන් වහන්සේට නිරෝග නිරෝගී ජීවිතයේ ආයුර්වේද සම්පර්කේ වාසනා කරනවා ඒ වගේම විහාරස්ථානයේ වැඩිදින අනිකුත් මහා සංඝරත්නයට චිරජීවී ආයුර්වේද සම්පර්කේ වාසනා කරනවා ඒ සඳහා උදව් කරව සිටින මේ වැඩසටහන සංවිධානය කරත් යෙදුනේ ජීවිතින් වතුන් සියලු දෙනාටම සහභාගී වූ සියලු දෙනාටම නිරුත් නිරෝගී චිර ජීවනයේ ආයුරෝගී සම්පන්නිය ලැබේවා ධර්මෝදේ ලැබේවා මේ ගෞතම සම්බුදු ශාසනයේදී උතුම් නිර්වාණෝදේ පිණිසම මේ කුසල අනුසස්දානයේ හේතු වේවා වාසනා වේවා කියන සාදු කියලා සාදු සාදු සාදු අවසරයි සමිහන්ස ගෞතම ආන්තරාජික ස්වාමීන් වහන්සේ කියන අවස්ථරේ රාජික ස්වාමීන් වහන්සේ කියන අවස්ථරේ අනිත් ස්වාමීන් වහන්සේලා කියන අවස්ථරේ දැන් කියන්නේ තියෙන ගොඩාක් දේවල් අපි මෙතන කතා කරන ස්තුති කතා කරන අපි පුළුවන් විදිහට කරා ඉතින් දැන් අපිට මේකේ මාව දකින්න තියෙන නිසා තව විඥාන විද්‍යාවේ බලාපොරොත්තු වෙන්න කැමති නිසා අපි මේක ඉක්ම කරන්න තියෙන බව මම දන්නවා ඔතන මම ඉල්ලා සිටිනවා අපි මේ අපි අපේ මහන්සි අපි ඔක්කොමලාගේ මහන්සියෙන් ඉගෙනගත්ත සතිය ධර්මාවෝනේ හැමතිස්සෙම අපේ ජීවිතයට ඇතුල් කරගෙන පුළුවන් හැම මොහොතකම සතිමත් වී අනිත් සාධිෂ්ඨිත කරන තුරුම ඒක චිත්තක්ෂණයක්වත් අපසේ නොයවා අපි සතිමත් වෙමු කියලා. ඉතින් මේ සතිමත් වීමට අපිට පුළුවන් ආශිර්වාදයක් මේ විහාර භූමිය ආරක්ෂා කරන දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් අපිට හොඳටම ලැබෙන බව මට හොඳටම තේරෙනවා මොකද අපි මේ අතිවිලි භාවනා වැඩමුළුවක් කිසිම කාර්යයකින් තොරව රෝග රක්හරි මොන කිසිම අනතුරක් හරි රෝගයක් හරි රෝග පීඩාවලින් හරි කිසිම දෙයකින් අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඒ ඒකෙම තියෙන අපේ ධර්මයේ අපේ රකින්න රීතිය දමෝහමේ රැකී ධර්ම ශාන්තිය විදිහට ධර්මයෙන් අපි දැක්කා ඒසාව සුළු මොහොතකින් අපි වෙලව යනවා. ඉතින් අපි සතිමත් ගිහිල්ලා මේ සතිය මේ සතිය කියන කුඩා පැලේ අපි ආරක්ෂා කරන ඒකේ රැඳීම බලාගෙන බැලමෝදී අපි සියලු දෙනාම අද විතරින් වෙන්න යනවා. චන්දනා තමයි මගේ වැරද්දක් නෑ හැක්කලි කීයේ වැරද්දක් නෑ හරි මම සමාධිය දෙනවා හැබැයි කියලා නේද හ්ම් ආ ස්වාමීන් වහන්සේ අපිට සීල් සමාරන්න සංසිද්ධිය ඕනේ. එහෙනම් අපි මෙතනින් වැඩ පිළිවෙල සමාප්ත කරනවා මේ පොඩි ආන්දරට කියනවා සීල් සමාදන් කරනවා කියලා. අපි ඒකත් වෙලා ලොකු සංඝ වන්දනා කරමු ඉස්සර වෙලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ සීල් සමාදන් කියමු කරමු. ඔක්කොම ලෑකට කියමු. අවශ්‍යයි සාර. ඕකාසවන්ත මයා කතං කුඤ්ඤං කාමිනානුමෝදිතබ්බං සාමිනා කතං කුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි කෝකාස ద్వාරස්සේන කතං සබ්බං අච්ඡං කප්පති සාදු ඕකාස කමාමි නිවාදන සීලිස නිත්‍යං වද්ධාපචායෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විචරතෝ නිබ්බාන සම්පatti මිනාසේ සමිච්ඡති Thank you. Ah, ah. Supatita. Sadu sadu anumodami. Anumodi tabba. स्वपत्रित्व स्वपत्रित्व